මොකද්ද විතර ප්‍රශ්නීයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මේ සංවිධායක මහත්මිය පෙරම් දුන්නා. ඉතින් මම ආරාධනා කරනවා මුලින්ම අපි විවිධ ප්‍රශ්න සභාව ඉදිරිපත් කළා. ඒ අනුව අපි මේ සාකච්ඡාව පටන් ගන්නවා. අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න 14ක් ඉදිරිපත් වෙලා තියෙනවා. භාවනාව සම්බන්ධව ඉතින් මම අටක් විතරක් තෝරාගත්තා මේ ප්‍රශ්න හැටියට. මෛත්‍රිය සාමාන්‍ය විදිහට අරමුණු දීලා නැති නිසා. ඒ කියන්නේ ඒ දිගට බහැර ගන්න පුළුවන් නේද? මේ විස්තර මන් කියලා කියනවා වෙලා තිබුණ සමානයි. හොඳයි. මුලින්ම ඔයාලට ඉපත් කරන්න පස්සේ බලමු දෙන්න. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මා දුකලක සිට භාවනා කරන කෙනෙක් වෙමි. ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කරගෙන භාවනා කරන අතර දැන් ටික දිනක සිට පරණ නැති මාස දෙකක් පමණ ආස්වාස ප්‍රාස්වාස වැටෙන්නේ නැත. නමුත් සමාධිය ඇති ඇති ඇතිව පැය දෙකක් පමණ වුණත් එකම ඉරියව්වේ සිටීමට හැකිය. එසේ සිටින විට දැනෙන්නේ හිස් අවකාශයක් පමණි. වෙන කිසිම දෙයක් මාකට නොදැනේ. ඒ දෙස බලා සිටීම පමණි දැන් කෙරෙන්නේ. නමුත් වෙනසක් සිදුවන්නේ නැත. මාගේ මේ භාවනාව නිසි ලෙස කරගැනීමට ඔබ වහන්සේගෙන් උපදේශක් ඉතා යටහත් පහත්ව බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන විට සතර සතිපට්ඨානය වැඩෙන්නේ කෙසේද කියා පහදා දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. නේ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ අර මේක සඳහන් කරනවා මේ මුකුත් නොදැනෙන මට්ටමකට වගේ යනවා කියලා මට පොඩ්ඩක් ඒ එතෙන්ට එන ආකාරය විස්තර කරන්න පුළුවන්ද? කාර්මික ප්‍රශ්න පොඩ්ඩක් වැඩි විස්තර. එලේ පෙර ඔබ කතෙන් ලැබිලා තියෙනවා. Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් වැඩි දිගටම දැන් අවුරුදු කීයක් භාවනා කරලා තියෙනවද? දිගටම ආනාපානසති භාවනාවද කළේ. එතකොට ඒ කරද්දී හොඳට දැන් මුල් යුගවල හොඳට ආනාපානය හොඳින් වැටහුණාද? ආස්වාසේ වැටුණා, ප්‍රාස්වාසේ වැටුණා. ඊළඟට හොඳට ඒක මුලම දාලා බලනවා වගේ මුල ඉඳන් දාලා හොඳයි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැනටත් වාඩි වුණාම මුලින්ම ආනාපාන සති කරන්නද යන්නේ. හොඳයි. දැනටත් ඒ වාස්කාලයට අමදාන වෙනු කරලා බලාගෙන ඉන්නවා. එහෙම බලන්න ඉඳලා වෙන විදිහ මට පොඩ්ඩක් කියන්න. විස්තරේ බලන්න ඉඳලා ඉන්නකොට මම දැන් තාස්වා ප්‍රාස්වාස බලනවා ඒකට මේ ආස්වාස ප්‍රාස්වාස වැටෙන්නේ නැහැ. උඩට කොහොමද යනවා. එහෙම නිකම්ම ඉන්න පුළුවන් මොකක්ද. දැන් ඊට කලින් කරද්දී ඔය මට්ටමට ආවට පස්සේ ඉන් එහාට මොකක්ද ප්‍රාර්ථනාත්ම කරලා නැද්ද? කරලා තියෙනවා. මොකද කරේ? ඊට කලින්ද? ඔව්. දැන් මම අහන්නේ දැන් දැන් කියනවානේ ආස්වාස් ප්‍රාස්වාස් වැටෙන්නේ නැහැ කියලා ටිකක් වෙලා ගියාට පස්සේ ඒ වැටුණා වැටෙන්නේ නැති මට්ටමට ගියාට පස්සේ මොකක්ද කළේ? මොකද කරේ බද ඔය කියන්නේ ඔය හොඳයි. සක්මන් භාවනාවේදී මොකද කරන්නේ? සක්මන් භාවනාවේදී කරනවා මේ ඉස්සෙල්ලම වම දකුණ කියලා එකක් කියලා මාන්දෙන් විදුනනයි එහෙම ඉඳලා චිත්තක්ෂණේ ඉඳලා මම දකුණ මේ ඉරියව්ව හොඳට බලනවා බලලා වම දකුණ කියලා ටිකක් කියලා ඉඳලා පටන් ගන්නවා ඊට පස්සේ ටිකක් ඉන්න යනවා හොඳට අනියදී හොඳට තේරෙනවා විදුලෙන් තමයි ඉස්සෙල්ල පොළොට වදින්නේ විදුලෙන් තමයි ඇඟිලි තුල වදින්නේ කියලා එහෙම තේරුම් ගන්න දැනකොට ඇඟට කම් නිකන් බර ගතිය වගේ දැනෙනවා. ඒ යනකොට. ඊට පස්සේ මේ වාර හතක් අටක් විතර ඉහළ වෙනහට යනකොට ඇහි ලොකු සහැල්ලුවක් දැනෙනවා ඊට පස්සේ. ඊට පස්සේ සහැල්ලුවෙන් පස්සේ ටිකක් වේගවත් වෙනවා ගමන. ගමන වේගවත් වෙනවා ටිකක් එහෙම ගිහලා ගිහලා තමයි නතර වෙන්නේ. එහෙම එහෙම යනකොට ඒ කියන්නේ මුලදී Tamanට මේ කියන්නේ තමන් ඇවිදිනවා වගේ නැත්නම් ඉඳගෙන නිකන් වෙන කෙනෙක් ඇවිදිනවා වගේ තනියම පැත්තකින් නම් බලන් ඉන්නවා වගේ ඒ විදිහට තේරලා තියෙනවා. ඒක දැනෙන්නේ තමන් ඇවිදිනවා. ඔව්. අර හයියෙන් යනකොට තේරෙන්නේ නිකන් යනවා. නිකන් යනවා. කය යනවා. එතකොට දැනට අර බර ගතිය, සැහැල්ලු ගතිය, ඒ වගේ දේවල් වල අවධානය තියාගෙන යන්න පුළුවන්. මෙනෙහි කිරීමක් කරනවාද සම්මල් කරනවද? මෙනෙහි කිරීමක් කරනවා. මෙනෙහි කිරීම දැන් නතර කරලා බලන්න. කිසිම වෙනි කිරීමක් නැතුව පාද ස්පර්ශ වෙනකොට දැන් Tamanට හොඳට මේ පොළවේ වදිනවනේ. ඒ වදිනකොට ඒ ඒ දැනෙන දැනීමත් එක්ක විතරක් ඉන්නේ. වම් පාදයේ වදිනකොට ඒ ඒ දැනෙනවා. දැනෙනවා. තද ගතියක් දැනෙනවා. නැත්නම් පොළවේ තියෙන රළු ගතියක් ඒක දැනෙනවා. පොළව තෙමිනා නම් අන්න ඒකේ තද ගතිය දැනෙනවා. නැත්නම් වියලිලා නම් අවුව වැටලා නම් ඒකේ වියලි ගතිය දැනෙනවා. ඒ විදිහට තමයි තේරෙනවානේ මේකේ වෙනස්කම්. මේ වෙනස්කම් එක්ක විතරක් ඉන්නේ. මොකක්වත් මේ Eh, ඉතින් කියන්න යන්න එපා. මේක තමයි වියදීන තමම ලකුණ උසවනවා තමන මොකක්ද කියන්න එපා. අර දැනෙන දේත් එක්කම විතරක් කියන්න. ඒකට තව තව හොඳට හිත සැල් වෙනවා. අර තේරෙන දේත් එක්ක විතරක් යන්න. ඊළඟට ඉඳගෙන ගන්න භාවනාවේදී අර විදිහට හොඳට ආනාපාන සතිය සංසිඳනට පස්සේ බලන්න කයේ යම් තැනක මුකුත් දැනනවාද කියලා. කයේ වේදනාව වේදනාවක් ඇති වෙනවා. ඇති වෙනවා. ඒවා නිරීක්ෂණය කරලා තියෙනවද අර මට්ටමකට පස්සේ? එහෙමයි. නිරීක්ෂණය කළා. එතකොට මොකද වෙන්නේ? එතකොට වේදනාව වේදනාව කියලා මම ඒක ගැන මෙනෙහි කරනවා. ඒ මෙහෙම මෙනෙහි කරන්නේ නැතුව නිකන් බලාගෙන ඉන්න. දැන් මෙනෙහි කරන්න එපා කියන්නේ දැන් අපි මේක දිහා බලාගෙන වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනකොට හිතට බරක් තියෙනවානේ. හිතට යම් කාර්යයක් නිකන් අපි බලෙන් කරනවානේ. එහෙම එකක් නැතුව මෙතනට දැනෙන වේදනාවට හොඳට අපේ අර දැන් ගොනු වෙච්ච අවධානය තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේනේ. ඒ අවධානය දැන් අපිට මේ රණීස ප්‍රදේශේ නම් වේදනාව තියෙන්නේ. එතෙන්ට යොමු කරන්න. යොමු කළා හොඳට නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනවා කියන එක තේරෙනවා. හොඳට අවධානය අවධානය යොමු කරගෙන බලාගෙන ඉන්න. එතකොට මේ අපිට දැන් හදන්නේ මේ වේදනාවෙන් ඉගෙන ගන්න. වේදනාවෙන් ඉගෙන ගන්න බලනවා. එතකොට අපිට මේක ඉක්මනට අයින් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඉක්මනට අයින් කරොත් එහෙම ඉගෙන ගන්න බෑනේ. ඒක මේක පොඩ්ඩක් ඉතින් වේදනාකාරී වෙන්න පුළුවන්, හිතුමක් කැක්කමක් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි බලන්නේ මේකෙන් මොනහරි යමක් ඉගෙන ගන්න. බලන්න කොහොමද මේක පටන් ගන්න එහෙම කොහොමද මේක තනි මුළු ප්‍රදේශයේම එක එක ධනයක් වගේ වෙනට එකම පමණට හැමදැනම ගැටහෙනවලු. ඒ කියන්නේ දැන් මෙහෙම දැනෙනවා මේ හැම තැනම එකම එකම තීව්‍රතාවයෙන් දැනෙන්නේ. එහෙම නැත්නම් තැන් තැන් වල එක එක මට්ටම් වලින් දැනෙන්නේ. අන්න ඒ විදිහට පුළුවන් තරම් මෙතනින් වේදනාවෙන් ඉගෙන ගන්න. එහෙම වේදනාවෙන් ඉගෙනගෙන අත්දු මේකෙන් මේකේ දැන් මැජර් තේරෙනවා මේක එකක් නෙමෙයි මහා කියන්නේ දැන් තැන්වල කටු අයිනවා වගේ නැත්නම් අල්පිනි තුරු වලින් අයිනවා වගේ තේරෙනවනම් අන්න ඒ ඒ හොඳට තේරෙන මට්ටම් වලට තව හොඳට යන්න විස්තර කාගෙන බලන්න යන්න එහෙම කරගෙන යන්න මේ එහෙම කරගෙන ගිහලා මට පොඩ්ඩක් විස්තර කියන්නකෝ මේ ඊළඟට තවතු මොකද කියන්නේ ඊළඟට හරි ඔව් හරි ඒක මම මේ ප්‍රශ්නේ හරි මොකද කරන්න උත්තර දෙන්න වැටහෙයි. ඇත්තටම මේ සතර සතිපට්ඨානයෙන් ආනාපාන සතිය හරහා වඩන්නත් පුළුවන්. දැන් මේක ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. දැන් මුල් අවස්ථාවේදී අපි අපි මුලින්ම නිකන් හුස්ම ගන්න බව දන්නවා හුස්ම හෙළන බව දන්නවා ඒ පිළිබඳව බොහොම සරලව අපි දැනුවත් වෙනවා ඊට පස්සේ හොඳට තමයි තේරෙනවා සමහර ආස්වාස් ප්‍රාස්වාස් දීර්ඝයි සමහර ආස්වාස් ප්‍රාස්වාස් කෙටි කියලා අර ආස්වාස ප්‍රාස්වාස දෙක අතර තියෙන වෙනසක් වැටහෙනවා ඊළඟට ආස්වාසයකුත් يعني කලින් අත්දැකපු ආස්වාසයේ දැන් මේ අත්දැකින ආස්වාසය අතර යම් යම් යම් වෙනස්කම් තියෙනවා කියලා තේරෙනවා ඊළඟට දැන් මේ අත්දැකින ප්‍රාස්වාසය ඊට කලින් දැකපු ප්‍රාස්වාසය අතර යම් යම් වෙනස්කම් තියෙනවා කියලා තේරෙනවා මේක ඉතාම සුළුම මට්ටමක වෙනස්කම් Tamanට වැටහෙන්න පුළුවන් ඉතින් ඒකට තමන්න තමාලාට තේරෙන්න පුළුවන්. දැන් මේ යන ආස්වාසය ඊට කලින් මම අත්දැකපු ආස්වාසයට සාපේක්ෂව ටිකක් දිගයි වගේ. වැඩි කාලයක් මේක බලනවා. එහෙම නැත්නම් මේ මේක ඉක්මනටම අවසන් වෙනවා. මේ විදිහට තමන්ගේ තමන්ට අර කාල වශයෙන් කොයිතරම් කාලයක් මේක ආස්වාසය පැතිරලා තියුණාද කියන වකවානුවක් වශයෙන් තමන්ට තේරෙන්න තියෙනවා මේක දීර්ඝද කෙටිද කියලා. ඊළඟට එහෙම තමන්ට වැටහෙනවා නම් ඊළඟට තමන්ට පුළුවන් මේ මුළු ආස්වාසයේම ආස්වාසය කොහොමද ඊටාම සියුම්ව පටන් ගන්න. දැන් අපිට ආස්වාසයට වැටෙන්නේ ඇත්තටම මුල මුල වැටෙන්නේ නැහැ. මැද කොටසේ තියෙන අර තීව්‍ර හරිය විතරයි වැටෙන්නේ. يعني මේ වගේ නිකන් ප්‍රස්තාවයක් නම් මේ ආස්වාසයක තියෙන්නේ මේකනේ මුල මැද කොටසේ තියෙන අර ටිකක් බර හරිය උච්ච හරිය විතරයි අපිට වැටෙන්නේ මොකද අපේ සතිය තියුණු නැත්නම්. ඉතින් අපි ඊළඟ උත්සාහත් වෙනකොට කොහොමද මේ අපිට වැඩහෙන කොටසට අමතරව ඊට කලින් මේ මුල් කොටසේ කොහොමද මම තේරුම් ගන්නේ? මුලින් කොටසක් මට අල්ලගන්න බැරිද කියලා. පොඩ්ඩක් අපි උත්සාහත් වෙනවා. එතකොට අන්න තමන්ට තේරෙනවා මේ මම මට දැනට අහුවෙලා තියෙන ටික ගොරෝසු ආස්වාද ප්‍රසවාසයක්. මීට වඩා ඊටාම සිළුම මේක පටන් ගන්නවා කියලා අන්න මුල දකින්න අසුළුව අපි දැනුවත් වෙලා මේක උමනාවෙන් බලාගෙන ඉන්නකොට අන්න මුල කොටසකුත් අහු වෙනවා. ඒ වගේම එහෙම බලන්න ගියහම ඔන්න අද කොටසකුත් අහු වෙනවා. එතකොට මුල ඉතාලම සිළුම ආස්වාසයක් පටන් ගන්න හැටි ඒක ඊළඟට හොඳ ටිකක් අර දැනෙන ගතිය ටිකක් වැඩි වෙන හැටි. ඊට ඔන්න නැවතත් ඒ දැනෙන දැනෙච්ච ප්‍රමාණය තීව්‍රතාවය අඩු වෙලා යන හැටි. එහෙම ඒතර ආස්වාසයක් ඒතර මුල මැද අග ඔන්න තමයි තේරෙන්න ගන්න. ඊළඟට ප්‍රාස්වාසයකත් ඔය විදිහට ඊටාම සියුම්ම ප්‍රාසාසයක් තේරෙනවා පටන් ගන්නවා. ඊළඟ ප්‍රාසාසය ටිකක් හොඳට තේරෙන්න ගන්නවා. ඊළඟට ඒ තේරිච්ච ප්‍රමාණය අඩු වෙලා ඔන්න ඒක නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට මුළු ආස්වාස ප්‍රාසාස ක්‍රියාවලියේම මුලමදාග බලන්න පුළුවන්. ඒක ආස්වාසයේ මුලමදාග බලන්න පුළුවන්. ප්‍රාසාසයේ මුලමදාග බලන්න පුළුවන්. ඔය විදිහට අපි හොඳට ඒකට බැහැගෙන මේ කටයුත්ත කරනකොට ඉන්න ආස්වාද ප්‍රාසාස ක්‍රියාවේ තව තව හොඳට සියුම් වෙලා tempat වෙන්න ගන්නවා. ඉතින් අපි ඒකට අනුග්‍රහ කරනවා. මේක අපි දැන් දැන් මේ යන්නේ ඊටාම සියුම් මට්ටම. ඒ සියුම් මට්ටම අපිට වැටහෙන්නේ නැහැ කියලා හයියෙන් හුස්ම ගත්තොත් ඔන්න එතන වැරදි. එහෙම නෙවෙයි අපි ඒකට තැන්පත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. උදාහරණ කියන්නේ පස්සම්බයන් කාය සංඛාර මස්තිසාමිති සික්ඛති කියලා කියනවා. මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය හොඳට තැන්පත් වෙන්න අපි ඉඩ දෙනවා. ඒකට අනුග්‍රහ කරනවා. ඉතින් මේ මට්ටම බුදුරජාණන් වහන්සේ කායන පස්සන මට්ටමක් වශයෙන් විස්තර කරනවා. ඊළඟට මේ විදිහට හොඳට මේ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය දැන්පත් වුනහම සැහැල්ලු වුනහම කයට දැනෙන්න පුළුවන් යම් පමණක සැහැල්ලුවක්. කයටත් ඒ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය හොඳට දැන්පත් වීම නිසාම කයටත් දැනෙන සැහැල්ලුවක්. කයටත් දැනෙන පහසුවක්. සමානවට හිතේ ප්‍රීතියක් හටගන්නවා. මේ වගේ தত্ত্বයක් බුදුරජාණන් වහන්සේ කරනවා මේක මේ වේදනාන පසනාවේ කොටසක්. ඔය පීති පරිසංවේදී අස්සසි සාමිති සික්කති සුඛ පරිසංවේදී අස්සසි සාමිති සික්කති ඔය වගේ මේ තමන්ගේ ආනාපාන සතිය හරහාම දැන් ප්‍රීති ස්වභාවයක් සත්‍යිතේ සතුටක් ඇති වෙන්න ගන්නවා සැහැල්ලුවක් ඇති වෙන්න ගන්නවා කය කයේ සතුටක් සැහැල්ලුවක් සුඛ ස්වභාවයක් ඇති වෙන්න ගන්නවා මේවා ඔක්කොම වේදනාවේ ප්‍රභේද වේදනාවේ ස්වરૂප කියලා බුදුරජාණන් වහන්සේ මේක හඳුන්වනවා එතකොට වේදනාවට තද බල වේදනාවන් කැක්කුම් දුන්නා ඒවා සමනය වෙනවා මොකද හිත සැහැල්ලුයි දැන් කයත් අර ඒ හිතේ සැහැල්ලුව හරහා මේ තැම්පත් වෙනවා. ඒ නිසා වේදනාවන් සමනය වීමක් වෙනවා. ඒ හින්දා ඔය ඒ වේදනාන පස්සනා කොටසේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පස්සම්භයන් චිත්ත සංඛාරං අස්ස සිස්සාමේ සික්කති කියලා මේ වේදනා සංඥා කියලා හඳුන්වන්නේ චිත්ත සංඛාරයන් ප්‍රමාණිකූලව තැම්පත් ප්‍රමාණිකූලව සැහැල්ලු. ඒ ඒ ප්‍රදේශය හඳුන්වනවා මේ වේදනාන පස්සනාවට අයිති කියලා. ඊට පස්සේ හිත පිළිබඳව දැනුවත් දැන් ආනාපාන සතිය දැන් යන්නේ ද්විතී කරණක් වශයෙන්. දැන් සමහරලාට මේ කුරු කියවල බලනවා නම් ඔය දීලා තියෙන උපදෙස් ටික ඕකේ අපි මුලින් කියන්නේ අපේ ප්‍රධාන අරමුණ වශයෙන් ආනාපාන සතිය පවත්වන්න කියලා. මේ ආනාපාන සතිය හිමීට හොඳට වර්ධනය වෙනකොට තමන්ට හොඳට සතිය දිනු වෙලා ආස්වාස හුස්ම රැල්ලක් පාසා බලනවා. ප්‍රස්වාස හුස්ම රැල්ලක් පාසා බලනවා. නැවත නැවත බලනවා. කොහොම කරන්න කරන්න අපේ සතිය දියුණු සතිය දියුණුනාට පස්සේ ඔන්න තමන්ට පුළුවන් තමන්ට විශ්වාසයක් ඇති වුණාම මේ බැරිද මේ දැන් වේදනාවුත් ඔන්න දැන් සමනය වෙලා තියෙනවා කයත් හොඳට තැන්පත් වෙලා තියෙනවා සැහැල් වෙලා තියෙනවා හිත දිහා පොඩ්ඩක් බලන්න මේ හිතට අවධානය යොමු කරන්න එතකොට හිතට අවධානය යොමු කරද්දී ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය ආනාපාන සතිය කියන එක නිකන් දෙති කරුණක් බවට පත් වෙලා අපේ මූලික ප්‍රධාන එහෙම නැත්නම් මූලික මූලික අරමුණ ගාවට හිතපත් වෙනවා. එතකොට හිතේ මොනවාද தත්ත්වය? හිතේ සතුටක් තියෙනවද? හිතේ සහැල්ලුවක් තියෙනවද? අන්න ඒවත් සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අන්න එතකොට චිත්තානුපස්සන වට්ටමකින් ආනාපාන සතිය වැඩෙනවා. එතකොට හිතේ ප්‍රමෝදයක් හද ගන්නවද? සහැල්ලුවක් හට ගන්නවද? එහෙම නැත්නම් හිතුව ගමන් රාග සිතිවිල්ලක් එනවද? ද්වේෂ සිතිවිල්ලක් එනවද? කියලා අන්න අපි ඒවට කිසිම කලබල වෙන්නේ නැතුව ඒවෙන් මුකුත් කරදරයක් ඇති කරගන්න නැතුව ඒවා මේ හිතේ ස්වභාවයක් හේතුන් නිසා හදාගෙන තියෙනවා කියලා අර ඒවා පිළිබඳව යම් මධ්‍යස්ථ භාවයකින් ඒවා නිරීක්ෂණය කරනවා. එහෙම නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඒවත් දුර වෙලා යනවා. ඒව දුරුණා නැසින් දැන් වේදනාව පැත්තෙන් අහු වෙන දෙයක් නැහැ. සංඥා මට්ටමින් අහු වෙන දෙයක්වත් නැහැ. කයේ වෙන තද ගති දුරුල් ගති ඒවත් දැන් විශේෂ දෙයක් දැනෙන්නේ නැහැ. ඔන්න අරමුණකින් තොරව හිත පවතින්න පුළුවන් මට්ටමකට එනවා. අර බුදුරජාණන් වහන්සේ කියනවා විමෝචය චිත්තං අසදිසාවින්ති සික්කති. දැන් මේ හිතේ තිබිච්ච ටික ඔන්න අත අතර අතහැරලා දානවා. නිදහස් කරලා දානවා. ඒ අරමුණකින් තොරව හිත බොහොම සැහැල්ලු වෙන්නේ තියෙනවා. ඉතින් අන්න දැන් කිරීම චිත්තානුපසනාවේ ඊටාම කියන්නේ සරලම මට්ටම. සරලයි කියන්නේ මේ සරල බව තමයි ගැඹුර කියන්නේ. එතකොට මේ චිත්තානුපසන මට්ටමේ මොන ආරම්භ වෙනවා ඊට වඩා ඊටම සියුම් මට්ටම තමයි. අන්නේ සියුම් මට්ටමේ එතකොට පාත්තුමින් ඉන්නකොට ඒක තමයි භාවිතා කරන්නේ අපේ ඊළඟට නිකන් හිත පවත්වන්න තරාන්දමක මේ පසුබිම වශයෙන්. එයාගේ දිවයින වශයෙන්. ඒ දිවයිනේ නම් පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්නකොට ඇතැම් වෙලාවට වේදනාවක් හටගන්නවා. ඒගොල්ල හට ගන්න හැටි තේරුම් ගන්නවා ඔන්න පටන් ගත්තා වෙනස් වුණා නැති වෙලා ගියා ඔන්න තේරුම් ගත්තා ඔන්න අනිච්චාවන් පස්සේ ඔන්න ඒකේ මේ වෙනස් වෙන හැටි බලනවා නැත්නම් ඒකේ නිරුද්ධ වෙලා යන හැටි බලනවා ඡය වෙලා යන හැටි බලනවා නැත්නම් නික්මනක් සිදුවිලක් එනවා ඒකත් පටන් ගන්නවා වෙනස් වෙනවා නැති වෙලා යනවා ඉතින් ඒක අනිත්‍ය ස්වභාවය දකිනවා ඉතින් මේ පටන් ගන්න ඕනම දෙයක් ඒ ආකාරයෙන් බලන්න බලන්න අන්න ධම්මානුපස්සනාව ශීර්ෂයෙන් බලන්න පුළුවන්. උත්තර බුදුරජාණන් වහන්සේ කියනවා අනිච්චානුපස්සය අසසිසාමීති සික්කති ඊළඟට විරාගානුපස්සය අසසිසාමීති සික්කති නිරෝධානුපස්සය අසසිසාමීති සික්කති පටිච්චසමුප්පාදානුපස්සය අසසිසාමීති සික්කති කියන දැන් මේ දැන් මේවා ඔක්කොම කෙලින්ම වෙනත් වෙනත් වෙනත් අරමුණු වෙනවා හැබැයි ආවට ඒගොල්ලෝ ඉන්නේ නැහැ ඒවා ඇවිල්ලා ඒගොල්ලෝ යනවා. මොකද අපි මේවට නුකුත් අනුග්‍රහයක් කරන්නේ නැහැ. අපි මේව උගලංග වැඩි වෙලාවක් තියාගන්න කියලා හදන්නේ නැහැ. අපි ආරාධනා නොකර මේගොල්ලෝ එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ වෙනස් වෙලා ඒගොල්ලෝ නැති වෙලා. එනවා අපි ආරාධනා කරේ නැහැ. අපි පොඩ්ඩක් බලනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් දඟලනවා, වෙනස් වෙනවා, ඒගොල්ලෝ යනවා. සිතුවිලිහිකුත් එනවා. අපි කිසි ආරාධනාවක් කළේ නැහැ. අපි ඒගොල්ලෝ ආවයි කියලා ඒගොල්ලන්ට හිරිහර කරන්නෙත් නැහැ. හරින්නේ වෙන කෙනෙක්ගේ සිතුවිලි දිහා බලනවා වගේ. බලාගෙන ඉන්නවා. තේරෙනවද තමන්ට මේ මොනවා හරි හේතුවක් නිසා ඔබ සිතුවිලියක් ආවා. ඉතින් මම මේකෙන් කල්පනා කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් සිතුවිලි ටික ආවා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් ඉතින් ආපු ඒ ශක්තිය හැටියට පොඩ්ඩක් ඉතින් ඉඳලා ඒගොල්ලෝ යනවා. ඉතින් යනකොට වන්න පොඩ්ඩක් යන විදිහත් බලනවා. ඉතින් මේ විදිහට කෙලින්ම ධම්මානුපස්සන මට්ටම ආනාපාන සතිය හරහාම යන්න පුළුවන්. ඉතින් මේ ස්වභාවය මේ මේ මේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයම ආනාපාන සතිය හරහා වඩන්න පුළුවන් බව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ ආනාපාන සතිය හරහා යන කෙනෙකුට සතර සතිපට්ඨානයේ ඒ හරහාම වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි අපි තව ඉස්සරහට කතා කරමු එක එක්කෙනාගේ අත්දැකීම් හා සම්බන්ධයෙන් මේක ගලපලා අපි අර ප්‍රශ්නයක් අහලා ඉච්චි හින්දා මම ගෙඩිය විස්තර කරේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නේ වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී ආස්වාසය වම් නාස් සිදුවෙන් ඇතුළු වී ප්‍රශ්වාසයේ දකුණු සිදුරින් නාසාග්‍රේ වැඩි දෙවරකට විසිරී යෑමක් සිදු වේ. ඉන් අනතුරුව ප්‍රශ්වාසය නාසික අග්‍රේ වැඩි මුහුදු රැල්ලක් වෙරළේ හැපි විසිරී යන ආකාරයට සිදු වේ. අද දින පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ආශ්වාස හා ප්‍රාශ්වාසයේ නැවතී හදවත ගැස්මක් පමණක් දැනුනි. ඒ විශාල සැපයක් බැවින් ඉන් මිදෙන්නට නොසිතුනි. ස්වාමීන් වහන්ස මා යා යුතු මාර්ගය මට පහදා දෙන්න. මේ මුල්ම අවස්ථාවේදී දැන්නේ ඇත්ත කියලා ලැබුණේ. කාලි ප්‍රශ්න. අවසන් නැහැ. ඒකට මීට කලින් මේ අවුරුදු කිහිපයක් භාවනා කරලා තියෙනවද? නැත්නම් ටික කාලයක් නම් භාවනා කරලා ටික කාලයක් මාස කීයක් වගේ? මාස අවුරුදු දෙකක් විතර භාවනා කරලා තියෙනවා. මුල්ම වරට නිවාසික භාවනා දැන් මෙතන ආපු විදිහ මට පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න කියවල කියවල යනවා. සිදු වේ. ඊට අනතුරුව ප්‍රාශ්වාසය නාසිකාග්‍රයේ වැඩි මුහුදු වැල්ලක් වෙරළේ හැටි විසිවි යන ආකාරයට සිදු වේ. අද දින පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ආශ්වාස හා ප්‍රාශ්වාස නැවතී හදවත ගැස්ම පමණක් දැනිනි. ඒ විශාල සැපයක් බැවින් නිදෙන්නට නොසිතුනේ. හරි. ඒකේ වර්ධනට මෙන්න ඔක තව ටිකක් අත්දකින්න. මොකේ කියන්නේ ටික වෙලාවක් හිටියා කියන කිසි වරදක් නැහැ. නැවත නැවත වෙන්නේ ගහරින්න. ඒ කියන්නේ බය වෙ යුතු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ පොඩ්ඩක් ටික සංසිඳනවා. Tamanට ඒ තරම් තේරෙන්නේ නැහැ දැන් ආසත් ප්‍රසවාස සංසිඳලා තියෙන්නේ. දැන් ඊට ඒ වෙනුවට මේ හෘද ස්පන්දනය දැනෙන්න ගන්නවා. එහෙම දැක්තුනේ. එතකොට ඕන්නම් හෘද ස්පන්දනයට අවධානය යොමු කරන්නේ නැතුව දැන් අර ආසත් ප්‍රසවාසයෙන් නොදැනී ගියේ මේ හරියනේ. දැන් අවධානය මුලින් තිබුණේ නාසිකාග්‍ර ප්‍රදේශයේදී. එතනම එතනම අවධානය තියන්න ඕනේ පොඩ්ඩක්. එතනම අවධානය රඳවගෙන ඉන්න අපි දුක පැය කාලක් විතර එතනම අවධානය රඳවගෙන ඉන්න පුළුවන් නම් ඊට පස්සේ ඕනනම් හෘද ස්පන්දනය බලන්න දාන්න. දැනෙනවා නම් හෘද ස්පන්දනය වෙන්න පුළුවන් නැත්නම් ශරීරයේ වෙන වෙනත් තැනක යම් කිසි කම්පන චංචල ස්වභාවයක් එහෙම නැත්නම් තද ගතියක් පුරුදු ගතියක් ඔය මොනවා හරි දෙයක් කමක් නැහැ. අරක ටිකක් පැය කාලක් විනාඩි 20ක් විතර හොඳට තහවුරු වුණාට පස්සේ දාන්න. ඒක පාටම දෙක දාන්න පාන. මේ මේ දේ වෙන්න නැවත නැවත වෙන්න ඉඩ හරින්න මේ ආයේ මේ වෙන මොකද කියන්නේ බය වෙන්න කිසිම දෙයක් නැහැ යන යන විදිය හොඳයි ඔක්කොම සම්මාස මත ඒකකොට කිසිම වේදනාවක් අපහසුතාවයක් මොකවත් නෙවෙයි ඒක හරි මොකද කියන්නේ ආසන්න ප්‍රසන්න ක්‍රියාවලින් හොඳට සමනය වෙනකොට ඒ හරහාම නිකන් කය සැහැල්ලුවක් කාය පස්සද්ධිය කියන එක කියනවා මේ කය සැහැල්ලු වෙනවා ඒ ඒ ඒක දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ සැහැල්ලු භාවයක් තියෙන බව තේරෙනවා. කලින් තරම් කය අලුවට මේ බර විදිහට තේරෙන්නේ නැහැ. හැබැයි ඔය දේවල් වෙනස් වෙන්න පුළුවන්. يعني හැමතිස්සෙම මොක වෙන්නේ නැහැ. සමහරවිට මේක සම්පූර්ණට ඉතින් කය හොඳට දැනෙනවා. සමහරවිට සැහැල්ලු. ඒ වගේ ඉතින් ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් දැනට යන්නේ සැහැල්ලු වෙනම් ඒක හොඳයි. ඒ විදිහට යන්න. පස්සේ අර අවධානය ටිකක් මේ ප්‍රදේශයේ රඳවලා පවත්වගෙන ඉඳලා පුරුදු වෙන්න. වෙන තැනක විසිරෙන්න නොදී මෙතනම වාතන වෙන්න දැන් හැබැයි ආසාර ප්‍රසාරයෙන් ක්‍රියාවලිය දැනෙන්නේ නැහැ. අවධානය යන්නේ මෙතන තියන් ඉන්නවා. එහෙම තියාගෙන ඉන්න පැය කාලක් විතර. තියාගෙන ඉඳලා ඊට පස්සේ දැනෙනවා නම් යම් තැනක මොන හරි දෙයක් මෙතනට දාන්න. මෙතන අවධානය දාලා බලන්න. දෙරුවන් සරණ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මෙහිදී මම මා දැන් මෙතන මෙතනයි මෙහි කොට පසුව සක්මන් කිරීම ආරම්භ කරමි. දකුණ වම යනුවෙන් සක්මන පවත්වා ටික වේලාවකින් ඔසවනවා යවනවා තබනවා මෙනෙහි කරමින් බොහෝ වේලාවක් සිහිය සක්මනේ පවත්වා ගතිමි. ඒ අතර සිතුවිලි ආවත් ඒවා බාධාවක් කර නොගතිමි. මේ අතරේදී පළමුව විලුඹ පෙදෙසට ඉන්පසු ක්‍රමයෙන් ඇඟිලි තෙක්ද පාදය ධනු පැදුර ස්පර්ශ වන අයුරු අත්විඳෙමි. පාද දෙකේම දැනුනේ එසේමය. වෙනසකට දැනුනේ දකුණු පාදයේ උඩු පතුලක් ධන හිසේ වේදනාවක් හට ගැනීමයි. ධන හිසේ වේදනාව තදින් දැනුන නමුත් ඒ වේදනාවක් ලෙස මෙනෙහි කොට ඒ හේතුවක් ඇතුව උපන් බව හේතුව නිරුද්ධ වී යන විට නැති වී යන බවක් මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් වේදනාව අඩුවී ගිය බව දැනිනි. සක්මනේදී පාදයේ තබන විට දැනෙන බරගතිය පඨවි ධාතුව හා ආපෝ ධාතුව නිසා බවත් වායෝ හා තේජෝ ධාතු නිසා සිදුවන බවත් මෙහි විය. මෙසේ පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. මට නොඑක් පිට සිතිවිලි වලින් බාධා වුවත් නැවත මම දැන් මෙතන යන්න මෙනෙහි කොට භාවනාව දිගට කරගෙන ගියෙමි. මෙම ක්‍රමයේ වැරදි ඇතොත් නිවැරදි කර දෙන ලෙසත් මා මෙය වැඩි දියුණු කරගත යුතු දේ කරගත යුතු බව යුතු ඇතනම් පහදා දෙන ලෙසත් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරුත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අර එක එක හේතුන් වශයෙන් වැටෙන ඒවා ඊට වෙන මේ ධාතුන්ගේ මෙතන වැටෙන්නේ කියලා ඒ එන වැටහීම් ස්වාභාවික වෙනවන ඉඩ දෙන්න. ඒක වර්ධන්නේ තමන් වැඩි කරගෙන යනවා. ඊට ස්වාභාවිකව තමන් රටනවා මෙතන තියෙන මෙන්න මේ සමායක් තමයි. මෙතන මෙන්න මේ හේතුව නිසා තමයි කියලා ස්වාභාවිකව තේරෙනවා. ඒකේ වර්ධන්නේ හැබැයි අර ඒක තේරුණාට පස්සේ ඒ ඔස්සේ දිගින් දිගට දිගින් දිගට හිත හිතා තර්ක කර කර අර අපි ඉගෙන ගත්ත දේත් එක්ක කල්පනාගතව හුඟක් වෙලා ඉන්න යන්න එපා. එතකොට බාධායි. ඒ නිසා ශරීරව මෙන්න මෙහෙම දෙයක් වගේ තියෙන කියලා තේරුණා නම් ඒක කිසි වරදක් නැහැ. ඒ ඔස්සේ විනාඩි 2 3 4 හිත හිතා යන්න එපා. එතනදී අපි මේ පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ. ඒ හැර විශේෂයෙන් ඉවර වෙන තරක් නැහැ. කරලා තියෙන හොඳයි. දැන් අර ටික ටික වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ කටයුතු කරද්දී අපි ගමනක් යනවා ඒ වුණාට අපේ අපේ හිත තියෙන වෙන කොහෙද අපි හිතාට මෙහාට දැන් කය සක්මන් කරනවා අපි කඩේට යනවා නැත්නම් රාජකාරී කරන තැනට යනවා එක එක දේවල් කරනවා නමුත් අපේ හිත තියෙන්නේ වෙන තැන එක්කෝ කරන්න යන වැඩේ ගැන කල්පනා කරනවා නැත්නම් ගෙදර වෙච්ච සිද්ධියක් ගැන කල්පනා කරනවා නැත්නම් මගේ තොලේදී දැන් පේන දෙයක් ගැන කල්පනා කරනවා ඔය දේ නිතරම අසතියකින් තමයි කටයුතු කරන්නේ දැන් අපි මෙතෙන්දී දැන් මේ ටික ටික මේ කයට දැනෙන දේවල්. ඇවිදිනකොට මේ එක එක පාදයක් පාසා දැනෙන දේවල්. ඒවට හොඳට අවධානය යොමු කරනවා. එතකොට මේ දැනෙන දේත් එක්ක තමයි අපේ හිත තියෙන්නේ. දැන් අපි තනිකරම වර්තමානයේ ජීවත් වෙන්න මේ වර්තමානයේ අර වගේ මුකුත් හිතින් හදාගත්ත දේවල් නැහැ. අපි ඉස්සරහට කරන්නේ මොනවද කියලා හිතන්නේ නැහැ. අතීතයේ වෙච්ච දේවල් ගැන හිතන්නේ නැහැ. පාරතේ අනිත් අය ගැන හිතන්නේ නැහැ. තනිකරම මේ වර්තමානයේ ඍජුව අත්දකින්න දේත් එක්ක විතරක් අවධානය තියාගෙන. ඒ වතනදී හරි ලස්සනට මේ කායන පස්සනාව සිද්ධ වෙනවා. ටික ටික ඔහොම කරන්න කරන්න තමයි තේරෙන්නේ මේක මේ හේතු නිසා සිද්ධ වෙනවා. මේක වෙනම කතාවක්. මේක මේ මම කියලා ගන්න දෙයක් නැහැ. මේක බුදු ක්‍රියාවලියක් තියෙන. බුදු කායික ක්‍රියාවලියක් තියෙනවා. විස්තර මේ කායික ක්‍රියාවලිය සම්බන්ධයෙන් මම දැනුවත් වෙනවා. මම මම කියන වචනේ කෙසේ වෙතත් තව දැනුවත් වීම සමහරක් තියෙනවා. ඒතර රූප වශයෙන් ඔන්න ඒවා වෙනස් වෙවි යනවා. ඒවායේ ධාතු වශයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය මේ නාම ධර්ම වලින් තේරුම් ගන්න. අන්න ඒ වගේ මේ දෙක හොඳට වෙන් වෙලා මෙතන මේ ක්‍රියාවලින් දෙකක් තියෙනවා. සිදු වෙන ක්‍රියාවලියක් තියෙනවා සිදු වීම නිරීක්ෂණය කරන්න තව ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ විදිහට මේවා වැටෙන්න වැටෙන්න අපි එතන එතන එක්තරා අන්දමක මුලා නොවි ඉන්න ස්වභාවයක් වර්ධනය වෙනවා. අපි සාමාන්‍යයෙන් මුලා වෙලයි කටයුතු කරන්නේ. අපි හිතේන අරමුණු වලට මුලා වෙලා වෙන වෙනත් වෙනත් දේවල් කල්පනා කර කර ඒවට ගොදුරු වෙලා අපි කටයුතු කරනවා. නමුත් මෙතෙන්දී අපි මේ දැනෙන දේත් එක්ක ඍජු සම්බන්ධයක් ඇති කරගෙන දැනෙන දේත් එක්ක හොඳට හිත එකඟ කරගෙන ඒවැය ස්වභාවය නිරීක්ෂණය කරන්න කටයුතු කරනවා. එතකොට අපිට ඒ වර්තමානයේ දැන්න දෙයින් අපිව මුලා කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට ඒ වර්තමානයේ දැන්න දේ මොන වගේද සිද්ධ වෙන්නේ? වර්තමානයේ දැනෙන දේ මොන වගේද වෙනස් වෙන්නේ? මොන වගේද හටගන්නේ? කියලා ඒක නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන අපන්න අස්පනා පිට අවබෝධයක් එනවා. ඒක අලුතෙන් ආයෙත් මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්න අවශ්‍ය නැහැ. එතන එතන තේරෙන්න ගන්න මේකට මොකද වෙන්නේ? මම මේ අත්දකින්න වේදනාවට මොකද්ද වෙන්නේ? මේ අත්දකින්න තදගතියට මොකද්ද වෙන්නේ? මේ අත්දකින්න දුරුල් ගතියට මොකද්ද වෙන්නේ? මේ වියලි ගතියට මොකද්ද වෙන්නේ? මේ හැම දේ දැනෙන හැම දෙයක් ගන්න මේ විදිහට නිරීක්ෂණය කරන්න. උනන්දුවෙන් නිරීක්ෂණය කරන්න. එතකොට අන්න ටික ටික ටික ටික ඒ වෙලාවෙන් අපිට සෑහෙන දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් කරගෙන ගිහින් තියෙන විදිය හොඳයි. මොකද කාලයක් බහුලීකృత කරන්න ඕනේ. අපිට මේක දවසින් දෙකකින් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කාර්යයක් කරගෙන කරගෙන යනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියන ඒ ඒ යථා ස්වභාවය නැත්නම් ඒ ධාතුන්ගේ ලක්ෂණ ඒවා තියෙන මේ හැසිර ඒවා හැසිරෙන ආකාරය ටික ටික ඉතින් අපිට තේරෙන්න ගන්න. මේක ඉතින් අර පොතේ දැනුමක් නෙමෙයි. අපිම අත්දකලා අත්දකලා අත්දකලා අස්පනා පිට දැකලා දැකලා ලැබෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒක හරිම වටිනවා. ඒක පොතකින් ගන්න බෑ. කාලයක් යනවා. කාලයක් ගියාට ඒ කාලය යදවීම හරිම වටිනවා. හිතන්න එපා ඒ කියන්නේ දවසින් දෙකකින් මේක ඉතින් මේ මට වැටහෙන්න තියෙන්නේ මේ පොතේ කියන එකනේ කියලා මේක සුළුකට සලකන්න එපා. කොයි තරම් පොතක් පොතක් පතක් බලලා මේක හිතට දාගත්තා ඒක රඳන්නේ ඒ වගේමයි මේක දැකලා දැකලා දැකලා පස්සේ ක්‍රමානුකූලව හිත හැඩගැසෙන ආකාරය හිත ක්‍රමානුකූලව මේ ඒවා අත්හරින ආකාරය ඒක භාවනාවෙන්ම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ප්‍රායෝගිකව හිත ඒවා අත්හරින්න නැතුව අපිට හිතලා හිත මෙහෙවලා මේක අතහරින්නත් බැහැ. නිසා තේරුම් ගන්න මේ කාලා කාලයක් යන වැඩක්. මේ සැලරි කරනවා. අදත් කරනවා, හෙටත් කරනවා, ඉංග්‍රීසියෙන් කරනවා, ඉතින් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. දන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරේ අපි එකමක් කළා තියෙනවා. එතන හරි හරිම මේ ප්‍රායෝගික සුන්දර පාරක් තියෙනවා. ඉතින් උනන්දුවෙන් කරගෙන යන්න තියෙනවා. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ටික වේලාවකින් ශ්වසන ක්‍රියාවලියට සිත යොමු වේ. අනතුරුව ඇතිවන ගැටලු. ගැටලු කොටස් කරලා තියෙනවා. වෙනත් අරමුණු කරා සිත යොමු කිරීම හා නැවත නිවැරදි කරගත්තත් නැවතත් එසේම සිදුවීම. දෙක ශාරීරික අපහසුතා. මුහුණේ කිටි කැවෙන ලක්ෂණ ඇතිවීම. තුන කොන්දේ වේදනාව. මෙය වෙනත් ඉරියව්වකින් වරහන් ඇතුළේ සක්මන් භාවනාව తాවකාලිකව සමනය වේ. දෙවෙනි ප්‍රශ්නය ලක්වල කියලා තියෙනවා. ඔය ඉතින් සාමාන්‍යයෙන් මුහුණ දෙන්න වෙනවා. ඉතින් මුලදී ටිකක් ඉතින් කරදර වගේ තමයි තේරෙන්නේ. හැබැයි ටිකක් ටිකක් ටිකක් අර අවධානය ආසාද ප්‍රසාද ක්‍රියාවලියට හොඳට යොමු කරන්න පුළුවන් වුණාම ඒකෙම රඳවගෙන යන්න පුළුවන් වුණාම ඔය බාධා ටික ටික ටික ටික මගහැරෙනවා ඒ නිසා තාම මුල් යුගයේ හින්දා මේවා තේරෙන්නේ අර හැමතිස්සෙම මේ භාවනාවට අකුල් දෙනවා. භාවනාවට කරදර කරනවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි ඒ කරදර හරහා තමයි යමක් ඉගෙන ගන්නවා. අපි අර හැමතිස්සෙම මේක මේ මම මේකේම අරමුණේ ඉන්නෝනේ මේ මුදුම කරදරයන්නේ මේක අනිත් එකකින් මෙහෙම කරනවානේ කියන එක මේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලුවොත් තමයි එතරම් මේ ගැටෙනවා. ගැටෙන්නේ මේ මේ කටයුත්ත ඉවසීමෙන් කරන්න අපේ හිත කොහොමද තියෙන්නේ වෙනත් වෙනත් අරමුණුත් එක්ක ඒක අරමුණක පවත් ගන්න ඉතින් ලේසි නෑ නමුත් දැන් අපි මේ උත්සාහයෙන් කරන්නේ කැම වෙලා කරන්නේ මේ අපිට උමනා අරමුණක හිත පවත් ගන්න ඉගෙන ගන්න එක පුරුදු කරන එක එතකොට ඒ පුරුදු කරන්නේ හිත එයාගේ පරණ පුරුද්දට වෙනත් අරමුණු වලට යනවා කියන එක ඉතින් ස්වාභාවිකයි. ඒක අපිට මේ මේ මේ එකපාරට නවත්තන්න බෑ. නමුත් අපි තේරුම් ගන්නවා නම් මේ ආනාපාන සති ක්‍රියාවලිය හරිම නික්ලේශී. ඒකේ අර තරම් මේ රාග අරමුණකට ගිහිල්ලා තියෙන ඒ දැවෙන ගතිය, ද්වේෂ අරමුණකට ගිහිල්ලා එතනින් තියෙන දැවෙන ගතිය. නැත්තම් හිත මුලා කරන අරමුණකට ගිහිල්ලා ඒ සිද්ධ වෙන මුලාව. ඒ මොකක්වත් දැනෙන්නේ නැහැ. ඊටාම හැබැයි කම්මැලි අරමුණක් නෙවෙයි. හරිම උපේක්ෂා සහගත කම්මැලි අරමුණක්. තමන්ට මුලින් තේරෙන්නේ ඒ වගේ. නමුත් කාලයක් කරනකොට කරනකොට අර හිතේ නීවරණ ටික යටපත් වෙලා ටික ටික හිත තැම්පත් වෙන තැම්පත් වෙන මේ ආනාපාන සතියෙම සතුටක් එනවා. හැබැයි ඒ එනකන් ඒ සතුට උත්පාදනය වෙනකන් ඉතින් ගමන ගමන හරියම නීරසයි. ඉතින් නැවත නැවත කරලා තියන්න. මේක වෙන කිසිම ක්‍රමයක් නැහැ. මොකක්ම ෂෝට් කට් නැහැ ඒ නිසා මේ නැවත නැවත කරලා තියනවා. ආයි මෙයා ආනාපානෙ තියෙනවා. ආයි පිට යනවා. ආයි කරලා තියනවා. ආයි හුස්ම රැල්ලක් දෙකක් යනවා උන ආයෙ පිට යනවා. ආයෙ ඇල්ල තියෙනවා. ආයෙ බලනවා. ආයෙ පිට යනවා. ආයෙ ඇල්ල තියෙනවා. වෙන ක්‍රමයක් නැහැ. හැමෝම උච්චාරයි. මේ හිතන්න එපා like දැන් මේ හැම කීප දෙනෙක් කිව්ව නිසා මම ගියා ගංගා ඔක්කොම නොදැනී ගියා සැහැල්ලුයි. මෙහෙම කරන්න ආපු දේවල් නෙවෙයි ඒවා. අවුරුදු ගණන් තිස්සේ උත්සාහයක් වෙලා වෙලා ගත දේවල්. ඒ නිසා කවුරුත් මේ ආරම්භකම ගින් මේ කිසිසේත්ම අධහිරයටපත් වෙන්න එපා. මේ සියල්ල කල හැකි දේවල්. ඉතින් මේක නා අදත් ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න වලින් තේරෙනවා මේ කීප දෙනෙක්ම මේ මට්ටම් වලට ඇවිල්ලා තියෙනවා. තමන්ට අනිවාර්යෙන් එන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. තමන්ම ඉවසීමෙන් නැවත නැවත කිරීමයි මෙතන තියෙන්නේ. නැවත නැවත කරන්න ඕනේ. කිසිම ක්‍රමයක් නැහැ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නය. මේකේ දෙවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී මුලින්ම වම දකුණ වශයෙන් මෙහි කරමු. පසුව පයින් පය එසවීම ඉදිරියට ගෙන යාම සහ තැවීම සිහියට ගත හැකිය. වැඩි දියුණු කිරීමට උපදෙස් පදමි. හොඳයි ඒකේ වරදක් නැහැ. කියන්නේ මේ ක්‍රියාවලිය තේරෙනවා නම් මෙනෙහි කිරීමකින් තොරවක් කරන්න බලන්න. කාගෙද දැන් ප්‍රශ්නේ තියෙන්නේ? ගෙවනවා තබනවා කියලා එහෙම හිතින් හිත හිතා යනවද? එහෙම දෙයක් කරන්නේ දැන්. නෑ මම කාර්යයක් කරනවා කියලා අරවගේ තමයි මුලින් කළේ. නම දැන් මට අපුල එක පායක් ඔසවනවා ඊට පස්සේ ඉදිරියට යනවා බිම තබනවා කියන එක ඒක එකම ක්‍රියාදාමයක මගේ හිතට බලාගෙනට බිම් බලාගෙන පේනවා වගේ මට ඒක රැකීමක් ඇති වෙනවා හොඳයි මම මේ මාර්ගය හොඳයි මේ තත්ත්වය තමයි දැන් දිගට දිගට කරගෙන යන්නේ. හොඳයි. ඒකෙත් බලන්න දැන් මේ දැන් එසවීමක්, ගෙන යාමක්, තැබීමක් කියන වෙනුවට උසවද්දී වල සහැල්ලු ගතියක් දැනෙනවා. ගෙනෙනකොට නිකන් තද ගතියක් දැනෙනවා. ආයේ පහත් කරනකොට ආයේ සහැල්ලු ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් පොළවේ වදිනකොට පොළවේ තද ගතිය තමයි දැනෙනවා. ඊළඟට පොළව රළු නම් උනේ රළු ගතිය තමයි දැනෙනවා. අන්න ඒ වගේ වට්ටමකට දාන්න. එතකොට තවත් තවත් සරල වෙනවා. සරල වෙනවා කියනකොට තවත් ඊටාම කියන්නේ සංකල්ප වලින් නිදිලා තවත් ඍජු අත්දැකීමක් බවට පත් වෙනවා. ස්පර්ශය සාමාන්‍ය මට්ටමකින් දැන් ටික ටික දැනෙනවා දැන්. හොඳයි. දැන් මට වෙනවා ඉන්නේ. හොඳයි. ඒක වරදක් නෑ. ඔක එහෙම කරගෙන යනකොට පුළුවන් තරම් මේ දැනුවත් භාවයත් එක්ක ඒ ඒ වෙලෙන් හොඳට තව ඉගෙන ගන්න විදිහට බලන්න. මේ වදිද්දි කොයි විදිහට වදින්නේ. කය මේ යටිපතුලේ කොයි ප්‍රදේශයේද ඉස්සෙල්ලා පොළවේ ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශ වෙන තැනත් තව කොහොමද මේක ඒ දැනෙන වේදනාවල් එහෙම නැත්නම් දැනෙන සංවේදනාව කොහොමද පැතිරෙන්නේ කියලා අර ඒ මේක සිද්ධ වෙන ක්‍රියාවලිය හඳුන තේරුම් ගන්න විදිහට මේ ක්‍රියාවලිය කොයි විදිහට පැතිරෙන්නේ යටිපතුල පුරා පැතිරෙන්නේ කොහොමද ඊළඟට ආයේ බර අනිත් පැත්තට මාරු වෙද්දී කොහොමද දැනෙන්නේ මේ කකුල මෙහෙ තියෙද්දී අනිත් කකුල කොහෙද තියෙන්නේ ඔය වගේ ලොකු ක්‍රියාවලියක් මෙතන තියෙනවා ඒවා තේරුම් ගන්න විදිහට මේක නිමග්න වෙලා බලන්න. යෙදිලා බලන්න. එතකොට අනිත් අනිත් ඒවා ඔක්කොම මතක වෙලා මේකෙම හිතේ. කරලා තව කියන්න ඉස්සරහට විස්තර කියන්න. එතකොට ඒක කරගෙන යන්න පුළුවන්. හොඳයි. එවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කර පරයන්ක භාවනාවට ගිය විටදී ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකටව නොදැනේ. ටික වේලාවක් ඒ දෙස බලා ඉඳීමේදී ආශ්වාස ප්‍රශ්වාස දෙක දෙවරක් තුන්වරක් පමණ දැනී නැවත සංසිදී සංසිදේ. එලෙස කීප විටක් සිදුවේ. මේ අවස්ථාවේදී බාහිර අරමුණු තිබුණත් බාධාවක් නැත. පැයක් පමණ සිටීමේදී ධනස්වර වේදනාවක් ඇතිවේ. සමහර අවස්ථාවලදී වේදනාවක් කියා මෙනෙහි කරන විට නැති වේ. තවත් සමහර අවස්ථාවලදී වේදනාව දැනේ. ඉරියව්ව මාරු කර විට නැවත වේදනාව නැති වේ. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීම එසේම පවතී. මේ අවස්ථාවේදී මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න මැනවි. තව ප්‍රගුණ කරන්න ආ වගේ වෙන්න ආරම්භ. දැන් ආසාර ප්‍රසාර ක්‍රියාවලිය දැන් සංසිඳනවා. සමානලා කරන ආයිමතු වෙනවා, ආයි සංසිඳනවා, ආයිමතු වෙනවා, ආයි සංසිඳනවා. ඔය වගේ ක්‍රියාවලියක් යන්නේ. ඔක නැවත නැවත වෙන්න ඉඩ හරින්න. මොකද විශේෂයෙන් අන්තයෙන් කරන්න දෙයක් නැහැ. මේ සංසිඳන ක්‍රියාවලිය ඉක්මන් වෙන්නේ. දැන් දැනටමත් ඒක සෑහෙන ඉක්මන් වෙලා තියෙනවා. මේ හොඳට සක්මන හතර හරි ගියා නම් වාඩි වුණ ගමන් මොන ආසාව ප්‍රසන්න සංසිඳනවා. එතකොට ආයි හයියෙන් හුස්ම ගන්නවා මේක මතු කරන්න යන්නවත් එපා. ඒ සංසිඳිච්ච ස්වභාවයෙන් ඉන්න. මුකුත්ම නොකර ඉන්න. සතුටින් සැහැල්ලුවෙන් මේ ඒ සංසිඳිච්ච ස්වභාවය තුළ පොඩ්ඩක් ඉන්න. අවධානය යොමුන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ නගවන්න. එතකොට සමානාවට නැවතත් ආසස් ප්‍රසස් ක්‍රියාවේ මතු වුණොත් පොඩ්ඩක් තේරුම් ගන්න. මේ වෙලාවේ මොකද තියෙන්නේ? මේ වෙලාවේ මොකද දැනුම තියෙන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. උනා ආයේ ඒක සංසිඳනවා. සංසිඳනකොට ආයේ සංසිඳලා පොඩ්ඩක් ඉන්නවා. ඔය වගේ පොඩ්ඩක් තව ටිකක් යන්න. ගිහිල්ලා තව අපි දෝ දවස් දෙකක් විතර ගොනුන කළා මට කියන්න මේ ඊට පස්සේ අපි තව ටිකක් බලමු. ඉස්සරහට. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මාගේ මූල කර්මස්ථානය පිම්වීම ඇක්වීම. පරයන්කේ ඉඳගෙන ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොදමින් ඒ දෙස බැලුවත් පයේ ඉරියව්වේ සිත පවත්වා ගැනීමට නොහැක. ඉරියව්ව විවිධ රූප ආකාරයෙන් පෙනේ. කය තුල පිම්බීම ඇකිලිම ආරම්භයේදී නොදැනේ. වහන් ඇතුලේ ඇතම් අවස්ථාවලදී යාන්ත්‍රමට දැනේ. මෙසේ සිටින විට සිතේ විවිධ රූප සිතුවිලි ආදී මතුවේ. මේ නිසා ඇතිවන වේදනාවන්, ද්වේෂය, එපා වීම ආදී සිතට දැනේ. හිස ඇතුළත සැහැල්ලු ගතියක් දැනෙන අතර සිතෙහි සීමාවක් හෝ මායිමක් නොමැති බවක් එනම් පිටතට විරුද්ධ වී ඇති බවක් දැනේ. ඇතැම් අවස්ථාවලදී අත්පාවල කම්පන ගතිය දැනේ. උදරයේ ඇතුළත ඇතුළ තද වී ඇති ගතියක් දැනේ. මෙසේ සිත දෙස බලා සිටින විට මම සිතිවිලි වලට යට වී ඇති බව දැනේ. ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. මේ අවස්ථාවේදී අරුණ වශයෙන් ගන්නේ කුමක්දයි පහදා දෙන්න. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්. Thank you. කොච්චර කාලයක් තිස්සේ මේ தත්ත්වය අත්දකින්නවද? දැන් සති තුනකට මුළු කාලේ පත්තර වශයෙන් ගත්තොත් කොච්චර කාලයක් භාවනා කරනවද? සාමාන්‍යයෙන් පැය දෙකක්. දෙකක්. එහෙනම් මම කහන්නේ අවුරුද්දක් වශයෙන් ගත්තොත් අවුරුදු දෙකක් විතර කරගෙන කරලා එතකොට දැන් මේ කියලා තියෙනවා අරමුණකින් තොර වගේ ඉන්න ස්වභාවයක් දැනෙනවද? එහෙම සාමාන්‍යයෙන්. අරමුණක් මම හිතා ගන්න බැරි. හොඳයි. කියන්නේ පින්බිම කිරීම බලලා යනවා. එතකොට ඒක නොදැනී යනවා. ඒක නොදැනී ගියාට පස්සේ වෙනත් අරමුණක් කයේ නැහැ. හිත වෙන අරමුණකින් තොරව ඔහේ ඉන්නවා. මේක උත්තරයි. ඒකෙන් සම්මාස මට ඒ කියන්නේ තේරෙන්නේ නැහැ මොකක්ද අරමුණ උදේ ගන්නේ කියලා. අර මේ හිත හිත බැලුවහම තියෙන්නේ ඒකේ රූප වගේ කියන්නේ. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් මොකද? දැන් එහෙම රූප يعني චිත්ත රූපද තියෙන්නේ. ඔව් අර විශේෂ මොකක්ද නෙමෙයි. චිත් يعني අපිට නිකන් මම උදාහරණයක් වශයෙන් දුන්නොත් ඔන්න බෝපැලයක් පේනවා. මේ වගේ දේවල්. එහෙම නිසා මොනවද කියලා හඳුනා ගන්න බෑ. සමහර වෙලාවට මේ විවිධ රූප එනවා කියන්නේ සිතුවිලිත් එක්ක එනවා. මේ ඒ නිසාට සමහර වෙලාවට මේ තරහා ඊට පස්සේ මේ දුක වේදනා වගේ දේවල් එක දැනෙනවා. හොඳයි. දැන් අර වගේ දේවල් ආව අයින් කරන්න. ඒ කියන්නේ අපි හිතමු දැන් අමරකවට හොඳටම තේරෙනවා දැන් අවධානය يعني විශේෂ අරමුණක් නැතුව ඉන්නකොට යම් යම් චිත්ත රූපෙන්න ගත්තොත් මම උදාහරණ වශයෙන් පැහැදිලි වෙන්න කියන්නේ අපි දුන්න බෝකැලයක් පේනවා. නැත්නම් බුදුහාමුදුරුවෝ පේනවා. නැත්නම් රුවන් වැලි සෑයතිය පේනවා නැත්නම් මැරිච්ච කාව හරි පේනවා මොනවා හරි ආවොත් ඒවා හිමීට අයින් කරලා දාන්න ඒවා ඔස්සේ යන්න එපා සමහර සත්‍යයක් අහන්න ඇහෙන්න ගත්තත් ඒ කියන්නේ ඇත්ත වශයෙන් තියෙන සත්‍ය නෙමෙයි වෙන කෘත්‍රිම වශයෙන් හිතෙන් හදලා වගේ තේරෙනවනම් ඒවත් අත්හැරලා දාන්න ඒකක්වත් ඔස්සේ යන්න එපා ඒක එක පැත්තක් ඊළඟට දැන් මේ මට්ටම පාත්‍රනකොට අපිට වේදනාවක් දැනෙනවා කියලා වේදනාවක් දැනුණොත් එතෙන්ට අපි පොඩ්ඩක් අවධානය යොමු කළා වේදනාවෙන් ඉගෙන ගන්නා සුළුව බලන්න. ඒ කියන්නේ අපිට මොකද ධනහිසෙන් ගන්න වේදනාව දැනෙන්නේ. ඔය මට්ටමේදී මේකේ ධනහිසය කියලා නම් කරන්න යන්නත් එපා. නම් කරන්නත් බැරි වෙන්න තියෙන දේවා. මොකද මේ අක්කෝ වේදනාවක් තුන තියෙන තැනක් හරියට පැහැදිලි නැහැ. එතකොට තියෙන තැන මෙන්න මෙතනේ කියලා නමක් දෙන්න යන්නත් එපා. ඒක පවා බලන්න. එහෙමත් දෙන්න යන්න එපා. නිකන් ඒ වේදනාව දැනෙන තැනට විතරක් කොහොම සැහැල්ලුවෙන් අවධානය යොමු කරන්න. ඒක මේ අයින් කරන්න බලනව නෙමෙයි වෙන්නේ. වේදනාව ඉගෙන ගන්න බලන්න. රසයේ වේදනාව කොහොමද වෙනස් වෙන්නේ? හටගන්නේ කොහොමද? නැතිලා යන්නේ කොහොමද? කියලා පැතිරෙනවා නම් පැතිරෙන්නේ කොහොමද කියලා අන්න ඒවා ටික ටික ටික ටික නිරීක්ෂණය කරන්න. අපි මේක සම්පූර්ණයෙන් දුර වෙලා ගියා කියලා. එතකොට ඒකත් සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වුණාට පස්සේ ආයේ විවේකයෙන් හිත ඉන්නවනම් අන්න එතනින්. ඒක අරමුණක් අවශ්‍ය නැහැ. අරමුණ දැන් අලුතෙන් එය හිත අරමුණකින් තොරව ඉන්න අවස්ථාවේදී මොන අරමුණක් දෙන්න ඕනේද කියලා හොයන්න යන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. අරමුණකින් තොරව මේ සතියට බොහොම සැහැල්ලුවෙන් ඉන්න හැකියාව තියෙනවා. හිතට එහෙම හැකියාවක් තියෙනවා. අපි දැන් ඒක තේරුම් ගන්නයි තියෙන්නේ. අපිට අර මුලදී අපිට තේරෙන්නේ හිත පවතින්න නම් අනිවාර්යෙන් අරමුණක් අවශ්‍යමයි කියලා. නමුත් එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අය සනිමිත්ත කියන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා සනාරම්මනා වික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නෝ අනාරම්මන මේ මහණෙනි මේ ඇති වෙන තාක් යම් මේ පාපී අකුසල ධර්මයන් තියෙනවා නම් ඒ සියල්ල ඇති වෙන්නේ අරමුණක් ඇසුරු කරගෙනයි. හරි දැන් මේ ඉන්නේ අරමුණක් නැතුව. ඒ කියන්නේ මෙතන මුකුත්ම අකුසල නැහැ. ඒ වගේම කියනවා සනිමිත්තා වික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නෝ අනිමිත්තා. මහණෙනි මේ ඇති වෙන තාක් අකුසල ඇති වෙන්නේ නිමිති සහගත. නිමිති සහිත සංඥා සහගත. දැන් මෙතන මුකුත් එහෙම නමුත් නැහැ. ඉතින් ඔය ඔය අනු ඔය ඔය අපි අනාරම්මන වශයෙන් නිමිති රහිතව ඒ පවත්තන මට්ටම සම්පූර්ණම කෙලෙසුන කෙලෙසුන තොර මට්ටම. හැබැයි ඒක පවත්තන්න يعني දිගට පවත්තන්න බෑ තාම අකුසල පැත්ත මතුවෙනවා කෙලෙස් පැත්ත මතුවෙනවා වේදනාවක් මතුවෙනවා ප්‍රශ්නෙකුත් නැහැ. ප්‍රශ්නය කරගන්න එපා. හැබැයි අර අර මට්ටමේ ඉන්නකොට බලෙන් අරුණක් දෙන්න යන්න එපා. මේවා කරේ කොහොම සහැල්ලුවෙන් තමයි තේරුම් ගන්න. හිතට හේතු ගන්නත්. මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු නික්ලේශී මට්ටමක් කියන්නේ. මේක තමයි මේ කෙලෙසුන්ගේ තොරව හිත පවතින බොහොම සහැල්ලු මට්ටමක්. ඒකේ මොකුත් නැහැ මේ මේ ලයිට්පත් වෙන්නේ නැහැ, මුඩින් යන්නේ නැහැ, මොකක්වත් නැහැ කෙලෙසුත් නැහැ. මුලින් තමයි ඒකේ වර්ණනාවක් තේරෙන්නේ නැහැ. හැබැයි ටික ටික ටික ටික ටික ටික මේක වර්ධනය කරන්න. ටික ටික ටික ටික කරලා දැන් තමන් ඒකේ ඉන්නේ විනාඩි 5යි නම් බලන්න මේක මට විනාඩි 10ක් ඉන්න පුළුවන්. මට විනාඩි 20ක් ඉන්න පුළුවන්. එහෙම හිටියට වරදක් නැහැ. මේ මුල් කාලේ පොක පොඩ්ඩක් ප්‍රගුණ කරගත්තට වරදක් නැහැ. තමන්ට ඕනා වෙලාවක දෙන්න යන විදිහට අදාළ. අදාළගෙන ඒ ඉන්නකොට හැබැයි මේ ඕන ආයෙ මතුවෙනවා. වේදනාව මතුවෙනවා ඒක බලනවා. ඒක අවසන් වුණාට පස්සේ ආයෙ මෙතෙන්ට යනවා. මොනවා හරි හිතුවිල්ලක් එනවා. අන්න අපිට දුකක් වේදනාවක් දුකක් පැත්තක් මොනවා හරි මතක් වෙනවා. ඒක දෙයක් තේරුම් ගන්න. දැන් අර ඒ දුකට අහු වෙන්නේ නැද එක අහු වෙන්නේ නැතුව ඉන්න උත්සාහ දෙන්න. තාම අහු වෙනවද? ඒ කියන්නේ තාම තාම මදි. ඒ කියන්නේ මේක හොඳට තහවුරු වෙන්න තහවුරු වෙන්න සතිය තරදව වැඩෙනවා. එතකොට මේ දුක දිහා ඒ දුක කියලා එන්නේ සිතුවිලි මට්ටමක්. ඒ ඒ සිතුවිලි මට්ටම දිහා මේ බලන්න පුළුවන් අනිත් කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා. දැන් මේ මොනවා හරි දෙයක් මේ මරණ මතකයක් මතක් වෙනවා. ඉතින් මේ මතක් වෙන මතක් වෙන එකවත් එන්න එන්න දෙන්නත් ඕනේ. මේක තල්ලා තල්ලා ඉර නොදී ඉන්නත් වෙනවා. මේක මතුවෙන්න දෙන්න බෑ. ඒක දැන් එයා හිත මතුවෙනවා. මතුවෙන හැටිත් බලන්න ඉන්නවා. එයා ඉතින් පොඩ්ඩක් තමන්ව පොළඹව ගන්න උත්සාහ කරනවා. හැබැයි අහු නොවි බලන්න ඉන්නවා. ඒතර තමයි තියෙන මේ මේ දක්ෂතාව. අහු නොවි බලන්න ඕනේ. ඊට පස්සේ එයා පොඩ්ඩක් අපිව අල්ලගන්න බැරි වුණාට පස්සේ අපේ ශක්තියක් උදුර ගන්න බැරි වුණාට පස්සේ එයාම ඡය වෙලා සුදු වෙලා තෙලා යනවා. නැතිලා ගියාට පස්සේ ආයෙ ඉන්නේ අර සංසිඳ ස්වභාවය. ඉතින් ඕක නැවත නැවත වෙන්න ඉඩ හරිනේ කියලා. හොඳයි. සක්මන් භාවනාවත් කරගෙන යන්න. සක්මන් භාවනාවේදී ඔය ඔය මට්ටම තව තහවුරු කරගන්න හොඳ මේ ශක්තියක් හදලා දෙනවා. සක්මන් භාවනාවෙන් සමහරස මේ මම ලැබීම බාම දක්නට පටන් අරගෙන කලින් නම් අර මොස්කනා කරනවා සෝනා ගියනවා කරනවා කියලා. දැන් වල මට මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන්නේ පාය කියද්දි මට බැරි නෑ මේ අය පොළවේ ගැටෙනවා කියන එක. ඔව්. දැන් අරම මෙනෙහි කරන්න එපා. මෙනෙහි කිරීම සමහරවිට මම නොදැනුවත්වම ඇතුලේ මෙනෙහි වෙනවා. ඒ කියන්නේ ඒත් ඇතුලින් මෙනෙහි වීම වෙනවා. ඒ කියන්නේ වම දකුණ කියලා මෙනෙහි කරනවද? කරනවා මට මේ සමහරවිට මම වෙනවා වගේ දැනුවා කියලා මෙනෙහි වෙනවා මේ ඇතුලෙන් ඇඟුල ඇතුලෙන්. ඔව්. මෙනෙහි වෙනවා. ඒ ඒකත් මගේ හැදලා යාවි. Tamanට පුළුවන් නම් ඉතාලම සරලව මේ යටිපතුලේ ස්පර්ශයේ හිත පවත්තන්න. එතන විතරක් පවත්තන්න පුළුවන් නම් හිත හිත හිත නිශ්ශබ්ද කරගන්න හිත නිශ්ශබ්ද කරගත්ත තරමට වඩා. හිත නිස්කලංක නිහඬව මේක නිරීක්ෂණය කරන තරමට සැහැල්ලුයි. හිතේ සැහැල්ලු නැති කර යන්න දෙන්නේ නේද? කය සැහැල්ලු කරන්න අමාරුයි. ඒ කයෙදි කොහොමත් මේ කරදරේ තමයි. හිත සැහැල්ලු කරගන්න හැකියාව තියෙනවා. අන්නේ හිත සැහැල්ලු කරගන්න ක්‍රමයක් තමයි කයට යොදලා කයේ දැනෙන දෙයත් එක්ක අපේ අවධානය කියන්නේ යනකොට හිතට මේ ස්වභාවිකව සැහැල්ලු වෙනවා. මට මේ කයේ දැනීමක් විතරයි තියෙන්නේ. ඒ විදිහට යන්න. හැබැයි දැන් මේ මට්ටමේදී බලින් මේක අස්සට ලිංගවන්න යන්නත් එපා. දැන් යටි පතුලේ මේ ඒක බලනවා නම් සැහැල්ලුවෙන් හිත බලනවා නම් ඉඩ දෙන්න. එහෙම බලන්නේ නැතුව එතනත් නිකන් එයා පොඩ සැහැල්ලුවෙන් ඉන්න වගේ උත්සාහයක් කරනවා නම් ඒකට ඉඩ දෙන්න. දෙන්න අඩු ගතිය හිතෙන්නේ නැද්ද හරි ඒ ඒවෙන් තොරව හිත පවත් ගන්න පුළුවන් පුළුවන් සක්මනේ පුළුවන් ලොකු වෙලාවල් හරි ඒ කියන්නේ ඒ කියන්නේ ඒකට දෙන්නේ ආයි ආයි දැන් වමනාවෙන් අරමුණට දාන්න දෙන්න දැන් අර පරයන්කදී අත්දකපු මට්ටම දැන් සක්මනේදී ටික ටික මතුවේ ඒකට අනුග්‍රහ කරන්න ඒකට මේ උදව් කරන්න දැන් අරමුණට බලෙන් දාන්න යන්න එපා. මේ යන විදිහ හොඳයි. සක්මනේ සක්මනේ ඔහේ යන්න දෙන්න දැන්. කයට ඔහේ යන්න දෙනවා. හිත නිකන් සහැල්ලුවෙන් අරමුණක් ඇසුරු නොකර වගේ ඉන්න. ඒක යන්නේ. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ ආධුනික වැඩිහිටි මට භාවනා කිරීමේදී එකම ඉරියව්වක විනාඩි 10කට වඩා ගත කළ නොහැක. එසේ එයින් ඉරියව් මාරු කිරීම සුදුසුද? වේදනා කැක්කුම් ආදිය පිළිවැටීම් නිසා මේ සිදුවේ. කරුණාකර උපදෙස් ලබා දෙන්න. පුඩුවක් පහදා ගන්න තමයි වෙන්නේ. මම දැන් පුඩුවක් පහදා ගන්න දන්නේ. මොකද කරන්නේ? මේ ටිකක් සහැල්ලු පුදුවක් මේ භාවනා පුදුවක් කාගෙන් දැන් තියෙනවද නැත්නම් දැනවත් භාවිතා කරනවද මහත්තයා? ඔව්. බංකුවට වඩා සමානවට පුදුව මේ පහසු වෙන්න ඉඩ තියෙනවා. පුළුවන් නම් يعني ඇඳක් තියෙනවනේ පුදුවේ දැන් බංකුවේ ඇඳක් නැහැ නේද? මේ පුටුවක් හොයාගන්න ඇඳක් තියෙන භාවනා පුටුවක්. ඒකේ ඔයිට වඩා මේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මේ එහෙම ඉඳලා කරාට වරදක් නැහැ. දැන් ඉතින් දැන් ඊට වඩා කියන්නේ කය හදන්න හදන්න සකස් කරන්න කියොත් අමාරුයි. නිසා මේ සාමාන්‍ය පුළුවන් භාවිතා කළා. ඒකෙන් සෑහෙන වාඩි වෙලා හැබැයි නිින්ද කියොත් ඒක ගන්න ඕනේ. නිින්ද යන්න දෙන්න එපා. නිින්ද යන්න දෙන්න නැතුව වැඩේ කරන්න තියෙන්නේ. හොඳයි. හොඳයි අපි ගෞතම ස්වාමීන් වහන්සේ මාකට ආනාපාන සාති භාවනාවේදී දකුණු නාසිකාවෙන් හුස්ම රැල්ල ඇතුළු වෙනවා වගේ දැනේ. වම් නාසිකාවෙන් නම් හුස්ම රැල්ල පිට වෙන බව හොඳ ආකාර දුටුයි. ඒ මට ඒ මට අමතක වීමට දෝසිතා අමතක වීමත් දෝසිතා නාසික අගට ඇඟිල්ලද තබා බැල්දෙමි. මේ වරදක්ද කවුද සිතින් බලා සිටින විට නිල් පැහැති ආලෝකයක් සුදු පාට දුමක් මුලින් කුඩාවට පටන්ගෙන ඉහළට යන විට ඒ ලොකු වී පෙනෙන්න පටන් ගත්තා. මේ සීනයක්ද සිතා ඇස්සර බැලුවා. පැය එකයි කාලකට තුන්වරක් පමණ පෙනුණා. මාහට අනුකම්පාවෙන් මේ පහදා දෙන්න. හොඳයි. වැරදි කීපයක් වෙලා තියෙනවා. දැන් අර මේ නාසිකාග්‍රේ හොඳට තමන්ට දැනෙනකොට මේක මේක පැත්තකින් විතරයි යන්නේ අනිත් පැත්තෙන් යන්නේ නැහැ කියලා ඒ වෙලාවට මුකුත් අර වගේ දේවල් ඇඟිලි තියලා බලන්න ඒ මොකක්වත් කරන්න යන්න එපා. ඒක ඒ ඒ විදිහට පිළිගන්න. අපි ඒවා කරන්න ගියාම කොහොම විනාශ වෙනවා. මේ අසන්ත හැදීගෙන එන එකට අපි අකුල් හෙලනවා. ඉතින් ඒ මොකක්වත් බලන්න යන්න එපා. තමන්ට වැටහෙනවා නම් දැන් මේ තමන්ට හොඳට දැනෙන එකක් නාස්පුඩුවක විතරයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට පිළිගන්න තියෙන්නේ. ඊළඟට අර වගේ නිකන් දුමාරයක් වගේ තේරෙන්න ගන්නවා නිල් පාටක් පේන්න ගන්නවා දැම්ම ඒක දිහා බලන්න යන්නත් එපා බලන්න යන්නේ නැතුව අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියාගෙන හුස්ම රැල්ලත් එක්කම කරටි දැන් ඒ දැන් වෙච්ච වැරදි දෙක තමයි ඒක අපි ඒක දිහා බලන්න ගියොත් ඒක ඒක වර්ධනය වෙන්න තියෙන හැකියාව නැති වෙලා යනවා ඒ හින්දා ඒවා බලන්න යන්නේ නැතුව තවදුරටත් හුස්ම රැල්ල දිහාම බලාගෙන යන්න හුස්ම රැල්ල නාස්තික පැත්තකින් නම් වෙන්නේ මේ පැත්ත බලනවා නැති. මේ පැත්ත තේරුණාම ඇති. එතනම හිත පවත් ගන්න. හුස්ම රැල්ලක් ගන්න දැනුවත් වෙන්න. අර මේ වෙන වෙන දේවල් එවි ඒ වගේම අවධානය යොමු නොකර මෙතන ඉන්න. ඕකෝගේ අනකට තව තව ඉස්සරහට අදකින් ලැබෙවි අපි ඉන්න කතා කරමු. අවසන්. නෑ. මම අන්තරක් කියන්නේ. ආ. පරියන්ක භාවනාවේදී හිත එක්තැන් නොවන නිසා ඒ පිළිබඳ කමඨහනක් විදක් අවශ්‍ය වේ. ඒ සඳහා කමඨහනක් ලබා දෙන්න. හරි. ඒ කමඨහන ලබා ලබා දෙන දදී කියන කියන්නේ. තියෙන ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් භාවනා වැඩසටහන් වලට පැමිණි අපට ධර්මදේශනකට අමතරව ඒ සඳහා උපදෙස් ලබා දෙන්නේ කාරුණිකව ඉගෙන. හරි. මම දැන් ඉතින් ඒක කෙරෙනවා කියන එක මට තේරෙන්නේ. ඉතින් තම තමන්ගේ ඒ දේවල් ලියන්න ගන්න. ඒ කියන්නේ අපි පොදුවේ ඉන්න කරනවට වඩා තමන් උත්සාහ කරපු ආකාරය හුස්මරල්ලා නිරීක්ෂණය කරපු ආකාරය නැත්නම් පින්වින හැකියාව භවනාවල ඒක නිරීක්ෂණය කරපු ආකාරය සක්මන් භාවනාවේ ඉදිච්ච ආකාරය විස්තර කරන්න. එහෙම එහෙම විස්තර නොකර නිකන් අර පොදුවේ ඔහොම කිව්වට තේරුමක් නැහැ. තම තමන්ගේ අත්දැකීම් කමඨහන් වාර්තාවක ලියලා ඉදිරිපත් කරලා නම් තමන් දරපු උත්සාහය ඒක තුළ තියෙනවා. තමන් මුකුත්ම කරන්නේ නැතුව උන්ට එහෙම නිවුවට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම ඊළඟ පාර උත්සාහවත් වෙන්න කොහොමද මම මේ ඉබාලාද යන හිත මම කොහොමද නතර කරගන්නේ? නතර කරගන්න කියන්නේ කොහොමද මම වුමනා කරන අරමුණට දාගන්නේ? කොහොමද මම තමන් ඉරියව්වට හිත යවුවහම තේරෙන්නේ පිම්බීම හැකිලීමක් වගේ දෙයක් නම් නැත්නම් ආසාර රසායන ක්‍රියාවලිය නම් එතන හිත රඳවන හැටි දැන් මම හිතනවා තේරෙන්නේ ඇති කියලා. ඒත් මේ ලියපු කෙනාට තේරෙන්නේ නැත්නම් ඊළඟ පාර අහන්න මම මේ විදිහට උත්සාහ කළා. මට ඒක තාම මේක මේ මේ තැන් වල මට තාම තේරෙන්නේ නැහැ කියලා පෞද්ගලික වශයෙන් තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරලා අහන්න. එතකොට අපි ඒ අනුව කතා කරමු. හොඳයි. ඊළඟ ප්‍රශ්න ඒ වගේම ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආධුනිකය උදෙසා කමඨහන් දිනු ලබන්නේ නම් ඉතාම ඇරේ. සියලුම යෝගීන් එකම අවස්ථාවක එකම ඉරියව්වෙන් එකම භාවනාවක යොදවන්නේ නම් ඊටම යහපත් බව දන්නමි. මේ කාරුණික ඉල්ලීම. මට හිතෙන්නේ ඒ අනිත් පැත්ත අපි සියලුම යෝගීන් එකම මට්ටමකින් එකම කමඨානක ඉන්නවා කියන එක සුදුසු නැහැ. ඒ කියන්නේ එක එකයි ඉන්නේ එක එක මට්ටම් වල. අනිත් එක හැමෝටම එකම කමඨාන හරියන්නේ නැහැ. ඒ නිසා මේ එහෙම එහෙම කරනවා නම් එතකොට වෙන්නේ භාවනාවට කරදරයක් වෙන දේ. එහෙම නෙමෙයි එක එක එක්කෙනා ඒ තමන් පුරුදු කරගත්ත හැටි වලට තමන් පෙර ආත්ම භාවවල වෙන්න පුළුවන්. නමුත් එහෙම නැත්නම් මෙතෙක් කාලයක් කරපු දේවල් වල වෙන්න පුළුවන්. මේ ඒ පැතිවලින් එනවා. ඒ විදිහට දැන් අත්දකිනවා. ඒ අත්දකිද්දී තමන් අත්දකපු දේ විස්තර කරනවා. විස්තර කරාම ඔන්න අපිට පුළුවන් අපිට තේරෙන මට්ටමකින් මෙන්න මෙතනයි මේ විදිහට යන්න ඕනේ මෙහෙමයි කියලා ඉතින් යම් උපදේශයක් දෙන්න පුළුවන්. එහෙමයි යන්න තියෙන්නේ. එහෙම නැතුව අපි හැමෝම මෙන්න මේ විදිහටම කියන්නේ මේ ආනාපාන සතියෙම කළ යුතුයි. පිම්බින හැකිලිමම කළ යුතුයි. එහෙම කියලා අපි මේක හික්මවන්න ගියොත් එතෙන්දී අපි කරන්නේ එක්තරාන්දමක එකම එකක් විතරක් නිවැරදි වශයෙන් පිළිගන්න අනිත් සියල්ලම නරකයි කියලා යන ක්‍රමයක් තියෙනවා. එහෙම එහෙම තේරුම් ගන්න අපි කොයි දේද බුදුරජාණන් වහන්සේ වෙන්නපු සතරසතිපට්ඨානෙ තියෙනවා නම් හතර සතිපට්ඨානෙ කියන්නේ සෑහෙන පළල් විෂයක්. බුදුහාමුදුරුවෝ කායන පසනාව වට්ටමේම අපරහන් 14ක් කියලා තියෙනවා. වේදනා පසනාව තියෙනවා, චිත්තාන පසනාව තියෙනවා, ආය ධර්ම පසනාව තියෙනවා. ඔය විදිහට ධර්ම පසනාවට අසලත් සෑහෙන තියෙනවා. ඉතින් ඒ වගේ පැති රාශියකින් අපිට මේකට යොමු වෙන්න නැත්නම් එළඹෙන්න පුළුවන්. ඉතින් වරදක් නැහැ තමන් කරන දේ පටන් ගන්න. කරගෙන යන දේ විස්තර කරන්න. එතකොට පුළුවන් අපිට එතනින් එතන එතන යම් තමන්ට වැරදිච්ච තැනක් තියෙනවනම් ඒක නිවැරදි කරගන්න පුළුවන්. කරගෙන යන එකේ තව වර්ධනය කරගන්න උදව්වක් දෙන්න පුළුවන් නම් ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ආධුනිකයින්ගේ ප්‍රත්‍යයෙන් තාමත් කාට හරි තේරෙනවා තමන්ට තාමත් තේරුනේ නැහැ. තාමත් මම මෙතන අපහැරදී වට කියලා කාට හරි ආධුනික කෙනෙකුට තේරෙනවා නම් තේරෙන්නේ ඒ කියන්නේ අවශ්‍ය නම් උපදෙසක් මම ඉල්ලා සිටිනවා මේ ආධුනික අය ඉන්න කෙනෙක් කියන්න කියලා එතකොට මට පුළුවන් ආධුනික අයට යනවා කියන්න. දැන් හැමෝටම කියන්නේ කල යුතු ක්‍රමයක් වශයෙන් තේරෙනවා. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා. දැන් මාත්මහරි භාවනාවක් වශයෙන් Tamanට තාමත් කරන්න තේරෙන්නේ නැහැ කියලා හැඟීමෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. ඒකෝට මට පුළුවන් යාට තව යමක් කියලා දෙන්න. නැත්නම් සියලු දෙනාට දැන් Taman කරගෙන යන භාවනාව කරගෙන යන්න යමක් කරගෙන යන්න තේරෙනවද? ở phía lưng thôi ở ở ඒ ඒ කියන්නේ දැන් මොකද්ද මේ භාවිතා කරන අරමුණ දැනට මේ මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් පින්දි මෙහෙකිරීම වගේ දෙයක්ද ආස්ථානාපාන සතිය වශයෙන් වශයෙන්ද මොන වගේ අරමුණද භාවිතා කරන්නේ දේ හරිම අමාරුයි. ඉතින් මේක ගැන කියන්නේ <clears throat> මේක මේ කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම මේ මේ උපමා කරන්නේ අර අත්යෙන් අත්තට පැන පැන යන වතුරෙක් වගේ. දැන් හිත හිත නිරන්තරයෙන්ම අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට අල්ලා අල්ලා අල්ලා අල්ලා යන ගමනක් තියෙනවා. ඉතින් මේ කියන්නේ දැන් වෙලාවට <clears throat> අපිට හොඳට රාජකාරී කටයුතු වල යෙදෙන හොඳට ඉගෙන ගියාගත්ත ආර්මියාවේදී ඔබ ඉතාම වැඩි. ඒ කියන්නේ අරමුණ වල දුවන ස්වභාවය ඉතාම වැඩි. හැබැයි වැඩි මුකුත් දේවල් ඉගෙන ගන්න නැහැ, වැඩි අරමුණුත් නැහැ. එහෙම අයට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි හිතන්න දැන් අපි බොහොම ගිහි ජීවිතේ ගත කරන්නේ ඉතාම කාර්ය බහුලව, බලකින් බහුලව, සෑහෙන ඉහළ මට්ටමක මොකක් හරි රැකියාවක නිරත වෙමින්. කටයුතු රාශියක් මේ එක වෙලාවේ මේ මේ බලා කියා ගනිමින් කටයුතු කරන කෙනෙක් නම් ඒ කියන්නේ හිත සෑහෙන විසෙලාදී. එහෙම එහෙම හිතක් එකපාරට මේ ආනාපාන සතිය දිනනවා කියන එක වෙන්නේ නැහැ. <laughs> බලාපොරොත්තු වෙන්නත් එපා. හැබැයි අධෛර්යවත් වෙන්නත් එපා. ඒ කියන්නේ මේක ඒ කියන්නේ හිත ඉක්මවා ඉක්මවනවා කියන කටයුත්ත හිතට තරම් ලේසි නෑ. ඒක බාහිර දොර කාර්යයක්. ඒකනේ ඉතින් අපි මේ තරම් මේ මේ තැන් හදාගෙන සීල් සමාදන් වෙලා මේ අනිත් අය ඔක්කොම ඒකට යෙදෙන කට්ටියක් ඉතුරු කරගෙන ඉතින් මෙච්චර දඟලන්න දෙයක් නැහැ මේක ලේසියෙන් කරගන්න පුළුවන් නේද? ඉතින් තම කරන්න පුළුවන්. මේ තරම් මේ කැප වෙලා අය කරන්නේ ඒ තරම් මේක අමාරුයි. තමන් තේරුම් ගන්න මේ ඉතින් දවසෙන් දෙකකින් නම් කොහොමද දැන්? හැබැයි මේ හිතන්න මෙහෙම දෙයක්. දැන් හිත නිරන්තරයෙන්ම අරමුණු කෝටි ගානක යමින් යමින් යමින් යමින් තමයි ඉන්නේ. දැන් හිතන්න අදත් ඉතින් බැරි වුණා අදත් දින්ද ගියා පාරේ. අද හෙටත් බැරි වුණා හෙටත් දින්ද ගියා. ප්‍රශ්නයක් නැහැ. ඔහොම තමයි. මෙතන මේ හුස්ම රැල්ල බලන්න යනවා කියන්නේ නින්ද යනවා. මොකද මේ කියන්නේ අපි යෙදලා තියෙන කටයුතු ඊට වඩා හරි මේ මොනවද කියන්නේ. හරිම රසවත් නේද? කොහොමද හරි දෙයක් අනිත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන කතා කරනවා මොනවා මොනවා හරි විසඳුම් දෙනවා නැත්නම් ටීවී එක දිහා බලන් ඉන්නවා. ඉතින් පත්තර බලනවා. ඉතින් පුළුවන් තරම් අරමුණු එක්කම හිත ඔද්දලා තියෙන්නේ. ඒ අරමුණු කෝඩියක් තියෙන යනවා. දැන් අපි මේ මෙතෙන්ට ඇවිල්ලා ලක්කාලා උණු උස්තරල තියා ගන්න කිව්වොත් මේ මොන විකාරයක් කියලා ගන්නවා. ඉතින් ඒ නිසා මේක හිමම තමයි. ඉතින් ඒක තමයි කලබල වෙන්න එපා. හැබැයි අරවට හිත යන්න දෙන්නත් එපා. යන්න දෙන්න එපා කියන්නේ ඒවට දැන් කිසිම වටිනාකමක් දෙන්න එපා. දැන් අපි දුමු පරණ මොනවා හරි මතකයක් එනවා. ඒවා මතකයක් මතකයක් කියලා නිකන් ඒවා බාර කරලා දාන්න. තමන්ට මොනවා හරි අනාගත දේවල් මතක් වෙනවා. මොනද සැලසුම් කරනවා නැත්නම් ප්ලෑන් කරනවා ප්ලෑන් කරනවා කියලා අදහනවා. ඒ අපි අපේ හිතට එන අරමුණු වලට පොඩි හරි වටිනාකමක් දුන්නොත් ඒ ඔස්සේම හිත අර දිගින් දිගට දිගින් දිගට මේ හිත හිතා ඉන්න එක පුළුවන් තරම් අඩු කරන්න. එහෙම අඩු කළා බලන්න තමන්ට මේ කයේ දැනෙන දෙයක් එක්ක අඩු තරමේ. කියන්නේ තමන්ට දැන් වාඩිලා ඉන්නකොට හොඳ කයේ බරක් දැනෙනවා. එහෙම නැත්නම් අත් දෙක එකට තියලා තියනවා නම් මේ ඒ ස්පර්ශ වෙන විදිහ දැනෙනවා. එහෙම නැත්නම් පාද දෙක එකිනෙකට එකක් ස්පර්ශ වෙනවා දැනෙනවා. අන්න ඒ වගේ ඒ වේද ඉතාම සරලයි. ඉතාම ඍජුව තමයි දැනෙන දේවල්. අන්න ඒ වගේ තැන්වල අනුතරමින් අවධානය යොමු කරන්න. ඒවායේ ටිකක් ටිකක් ඒ කියන්නේ මම මේ කියන්නේ මුළු මුළු පැයම ඔතන ඉන්න බැරි වෙයි. ඔතන පොඩ්ඩක් ඉන්නවා ඒකට අවධානය යොමු කරගෙන ආයෙ ඔන්න හිත මොනවා හරි දේවල් පැටලලා. අන්න ආයෙ හිතනවා. එහෙනම් මේ පැටලිච්ච බව තේරුම් ගන්නවනේ යම් අවස්ථාවක අපි විනාඩි 5ක් හෝ 10ක් වුණ පැටලලා හිටියා. දිගට දිගට දිගට ගියා. විනාඩි 10ක් අතරමං වෙලා හිටියා. දැන් මතක් වුණා ඔන්න මේ මම මේ භාවනා කරන්නනේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඔන්න මතක් වුණා. මේ මතක් වෙච්ච වෙලාවට ආයි දාන්න නැතේ. ආයි අර දැනෙන දෙයකට දාන්න. ආයි ඔන්න එතන නවතගෙන ඉන්නවා. එතන දැනෙන දෙයක් එක්ක අවධානය එතන තියාගෙන ඉන්නවා. ඊට ආයි ඔන්න හිත පිට ගියා ඔන්න අතරමං වෙලා හිටිය විනාඩි 5යි. 5යි මතක් වුණා මම මෙතෙන්ට එනවනේ කියලා අන්න ගේන්නේ. ආයි ගලන තියන්නේ. කොහොමම කරනකොට කරනකොට අර අතරමං වෙලා ඉන්න කාල පරාසය අඩු වෙනවා. මුලින් හිතන්න අපි පැය කාලක්ම අතරමං වෙලා හිටිය දැන් ඔන්න විනාඩි 10යි. දැන් ඔන්න විනාඩි 5යි. දැන් ඔන්න විනාඩියයි. අන්න ටික ටික ටික අර අතරමං වෙලා ඉන්න කාලය අඩු වෙලා තමන් මේ වොමනා කරන අරමුණේ හිත රැඳෙන කාලය වැඩි වෙනවා. ඒක එහෙම එහෙම තමයි සිද්ධ වෙන්නේ. අපිට එකපාරටම මුළු පැයම මේක නඳවන්න බෑ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. මේක ටික ටික හැදෙන පාරක් තියෙන. ටික ටික තමයි හිත මෙල්ල කරන්න තියෙන්නේ. ඒ නිසා අධෛර්යමත් වෙන්න එපා කරන්න. වෙන්න නැතුව කරන්න. නැවත නැවත මේක ගෙනලා ගෙනලා ගෙනගෙන නැවත නැවත ගේනවා. අරමුණේ තියෙනවා. ආයෙ පිට යනවා. ආයෙ ගේනවා. ආයෙ පිට යනවා. ආයෙ ගේනවා. ඒක කරන්න කරන්න කරන්න අන්න හිතම හුරු වෙනවා. මේ අරමුණේ ඉන්න. ඉතින් මම හිතන්නේ අත්විඳ දවසක ඉදී. <laughs> ඒ වට්ටමින් නිකන් මේ ඉලක්කයක් දැන හතර දවසක් උඩ යන්තම් ඉදීවි කියලා හුස්ම ගන්න ඒ ඒකත් ඇති. මේ පාර ඒ වට්ටෙන් සැරීමපත් වෙන්න ඇති. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස සමත භාවනාව සහ විදර්ශනා භාවනාව වඩන ආකාරය පැහැදිලි කර දෙන්න. මේ අපි ඊට පස්සේ බලමු මේ ගරු ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය නම් මම 2010 අවුරුද්දේ භාවනා කරන්න පටන් ගත්තේ. 2014 වන විට භාවනාවට පහක්ම සම්පූර්ණ කළා. ඒ වන විට මට සමාධිය හොඳටම ලැබුණා. නමුත් දැන් මම ආනාපාන සතිය වැඩුවට හිත එක්තැන් කරගන්න හරිම අපහසුයි. නිතරම හිත විසිරෙනවා. සමාධියක් එන්නේම නැහැ. සමහර අවස්ථාවලදී නිදිමත ගතියක් එනවා. මේ නිසා මගේ සිත කලකිරීමටත් පත් වෙනවා. සමහර අවස්ථාවලදී එක් එක් සිතිවිලි හිතට එන විට ඒවා සියල්ලම අනිත්‍ය කියලා මෙනෙහි කරන්න කියලා කියා දීලා තියෙනවා. එසේ මෙනෙහි කරාම ඊට පසු විදර්ශනා මඟට වැටෙනවාද? ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනාව භාවනා මඟ දියුණු කර ගැනීම සඳහා මට කරුණු පහදා දෙනමින් මෙත් සිතින් ඉල්ලා සිටිමි. ආගෙන කියලා පොඩ්ඩක් කියන්න වෙනවා. ඔව් මම කියන්නේ කලින් කරපු මේ විදිහේ ආනාපාන සතියද වැඩි වෙන්නේ නැත්නම් ආනාපාන සතිය වැඩි වෙන්නේ. එතකොට එතකොට මේ ආපු මට්ටම මට පොඩ්ඩක් විස්තර කරන්න. මේ කියන්නේ ආසස් ප්‍රසාසය හොඳට වැටුණාද ඒක? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දැන් සමාධිුණා කියන්නේ මොකක් මොන වගේ අත්දැකීමක්ද? ඉස්සෙල්ලම ආලෝකදාරාවන විපෙමනා. ආහ්. ඊට පස්සේ මේ නිකන් කඳු උස් කඳු වගේ පේන හිත ගොඩක් වෙලා විනාඩි 45 ප්‍රමාණය දැන්පත් වෙලා එකම විදිහට තිබුණා. තිබුණා. හොඳයි. දැන් මොකද වෙන්නේ? දැන් සිත මෙතනම දුවනවා කියන්නේ. මේ ඒව අර ඉස්සර තිබ්බ තත්ත්වෙට ගන්න හරි අමාරුයි. හරි. එතකොට දැන් ආසන් ප්‍රසාසය තාම කියන්නේ අපි මු අවධානය යොමු කරගෙන ඉන්නවා නාසිකාග්‍රේ ප්‍රදේශේ. දැන් මේ ආස්වාසය. දැන් මේ ප්‍රාස්වාසය. කියලා ආස්වාසයත් මේ ප්‍රාස්වාසයත් කියලා වැටහෙනවා. වැටහෙනවා. ඔව් ඉඳගන්නකො ඉඳගත්තාම ළඟින් බලන්න ඉස්සෙල්ලාම වැටෙනවා. වැටෙනවා. ආස්වාස ප්‍රාස්වාසය. හොඳයි. ඒ එහෙම මේක ආස්වාසයක්ද මේක ප්‍රාස්වාසයක්ද කියලා බල බලා හුස්ම රැලි 100ක් 200ක් එක ළඟ ළඟ යන්න පුළුවන්. නැහැ. මොකද වෙන්නේ? එතකොට එකකට එහෙම යන්න බෑ අනිත් මට නොදැනෙන හිත විවිධ ගියා එක තත්ත්වයක් දැනෙනවා විසිරුණා කියලා. හොඳයි. ඒ දැනුණට පස්සේ ඒකෙන් මුකුත්ම කම්පාවක් ඇති කරගන්න නැතුව මුකුත්ම පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව දැන් මේ දැනෙනවා කියන්නේ පිට ගියා කියලා දැනෙනවා කියන්නේ සතිය දිනුනවා. අපි ඕක දකින්නේ මේ මේ හානියක් වශයෙන්. නමුත් දැන් මේ අරමුණේ යනවා අරමුණේ යමින් හිටිය හිත වලට දැන් වෙන අරමුණකට ගිහින්. ඒක අපිට හානියක් නෙමෙයි. නමුත් ඒකයි මේ අරමුණ වෙනස් වෙලා විතරයි. දැන් අපි අපිට වමනයි මේ හැම තිස්සෙම මේකෙම තියාගෙන ඉන්න ඕනේ කියලා විපස්සනා වර්ධනය ගත්තාම එහෙම නීතියක් නැහැ. දැන් හිතන්න දැන් කයට අවධානය යොමු කරගෙන ඉන්නකොට හරි එකතරට නිරීක්ෂණය කරනවා. ඒක අවසන් වෙනකොට වෙන දැන නිරීක්ෂණය කරන්න. ඒකත් අවසන් වෙනකොට තව දැන නිරීක්ෂණය කරන්න. ඉතින් එහෙම වෙලාම අරමුණ වෙනස් වෙනවා. නමුත් අහන්න සතියක් තියෙනවා. ඒ නිසා හිත පිට ගියා කියලා අර හිතේ ඇති වෙන පසුතැවිල්ල ඒක නතර කරගන්න. ඒකම හානි කරයි. දැන් මේ මම අච්චර මේක මෙහෙම මේක හිටියා දැන් ඔන්න පිට ගියා කියලා අර ඒ එන ඒ එන හැඟීමම මෑණියට හානි කරයි. ඒක නවත්ත ගන්න. ඒ වෙනකොට දැන් මම නම් මේ අපි හොස්පිටල් 100ක්ම මම දැන් දැනගත්තා. මම දැන් හිත වෙන තැනකට ගියා. ඉතින් ඒ ගැන දැන් දැනුවත් වෙන්න. දැන් ඒක තමයි ගන්න හැකියාව තියෙනවා. ඒ අනුනේ යන තැන මුලා නොවේ. මම මෙතනට ගියා කියලා දැනුවත් වෙලා ඉන්නවා. දැනුවත් වුණාට පස්සේ ආයි එයාම ඒ විදිහේ හුස්ම ගන්නවා. ආවේ නැත්තම් මේකේ හානියක් නැත්තම් මේ දැන් ගිහිලා තියෙන අනුමුණු සිතිවිල්ලට. සිතිවිල්ලට දෙන්නේ. නෑ කත්තා ආයේ එනවා හුස්ම ගන්නේ. හුස්මට එනවා. ඒක ප්‍රශ්නයක් නෑ නේද? ඒකට දැන් හිත විසිරුණා මේ හිතන්නේ අනිත්‍යය කියලා සෙන්ටර් එක වැරදිද ස්වාමීන් වහන්සේ? ඔව් අනිත්‍යය කියන්නේ අනිත් බැලෙන තේරෙනවා නම් ඒක තමයි වටින්නේ. හිතනවා වෙනුවට දැන් හිත විසිරෙනවා. හිතමු දැන් මෙතන තිබුණා හිත වෙනත් අරමුණු වලට ගියා. ඒකට දැන් මෙතෙන්ට ආවා. ආවන් නම් දැන් තමයි තේරලා තියෙනවා. හිතේ එකම භාවයක් කියලා එකක් තිබුණා. සමාහිත බවක් කියලා එකක් තිබුණා. හැබැයි ඔන්න ඒ සමාහිත බව කඩාගෙන හිත විසිරුණා. හැබැයි ඒකක් වෙලේලා තිබුණේ මට ආයි සමාහිත බවකට ආවා. ඉතින් ඒක මොකක්ද වෙලා අර මේ අවස්ථා දෙකම ඉතින් අනිත්‍යයි. ඉතින් ඕක නැවත නැවත වෙද්දී වෙද්දී තේරෙන්නේ අනිත්‍ය බව තමයි. ආයෙත් අපි අනිත්‍යයි අනිත්‍යයි කියන නොකියුවට අර වෙලා දින දේ ගැන තේරුම් ගන්නකොට තේරුම් ගන්න අනිත්‍ය බව. කියන්නේ වචනේ නෙමෙයි වචනේ නෙමෙයි වැදගත්. ඒ ක්‍රියාවලිය ඒ ඒ වචනේ අර්ථවත් කරන දේ තේරුම් ගැනීම වැදගත්. මම මේ කියන දේනවා. මම කියන්නේ දැන් විසිරුණා විසිරීමක් කියලා දෙයක් තියෙනවා. ඒ විසිරීමක් කියලා දෙයක් තියෙනවා. නේද? එතන තේලා ගියා. දැන් බුදුහාමුදුරේ විකිත්තං චිත්තං විකිත්තං චිත්තං දිවඥාන. ඒක මේ විසිරුණා. විසිරුණා බව දැනගත්තා. ඉතින් ඔකේ කරදරයක් කරගන්න එපා. දැන් ඔය චිත්තාපසන වටේ එහෙම කියන්නේ බුදුහාමුදුරු නේද? අහලාද නේද? හිත වික්ෂිප්ත වෙනවා. අපි දැන් මේක කරදරයක් කරගන්නේ නැහැ. මේකෙන් අපි දුක් දරුණු ගන්නෙ නැහැ. මොකද ආයෙත් එකද වෙනවා. ආයෙත් එකද වෙනවා. ඉතින් ආයෙ ඒකටත් ඉතින් ලොකු නෙවෙයක් නෑ. අපි උපේක්ෂාවෙන් යනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් එහෙම යන්න පුළුවන් නම් දැන් එක බව හොඳට තියෙනවා නම් මේක බලන්න ආයෙ අර මුකුත් රූප අවශ්‍ය නැහැ. දැන් අර දැනට කඩු ආලම්බන අවයි වෙන කේව අවශ්‍ය නැහැ. මේ පරණ පාරට පරණ පාරේ නොගියට වරදක් නැහැ. ඒක ඒවා දැන් වෙන්නේ නැහැ සම්මානස. හොඳයි. ඒ කියන්නේ වඩා හොඳයි. වඩා හොඳයි. දැන් මේ ඒ පෙනිපෙනි එක එක දේවල් පෙනිපෙනි යන පාරක් නෙවෙයි යොමනා. අපිට හොඳට නිජව තේරි තේරි දැඩි දැඩි යන පාරක් තමයි යොමනා. එහෙනම් ඒ වගේ විදිහ කිසි වරදක් නැහැ. සක්වල් භාවනාවත් කරනවා. හොඳයි. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි තාම මොනවා මතක්ුණ කියලා කියලා යනවා ඒක එහෙම විතරයි. ඒක ඒක තේරෙන දෙයකට එක්ක යන්න. මම දක්වන්න කියන්නේ නැතුව අවුරුදු 30ක් විතර භාවනා කරනවා. අලුතක් අද ඒ තරමට කරලා ඉතින් අතරින් අතර කැඩෙන අවස්ථාවක්. කමන්න මෙහෙදි. ඒක තමයි මම දාන්න කරන්නේ. දැන් මෙහෙන් දැන් උත්සාහ කරන දැන් දවස් කීපයක්ම තියෙනවනේ. එහෙනම් මෙහෙන් උත්සාහ කරලා දැන් හොඳට ගැටිපතුල හොඳට වදිනකොට ඒ ඒ දැනෙන දේත් එක්ක ඉන්න. ඕනනම් මම කියන මුල් අපේ කයත විනාඩි 10ක් වම දහන කියලා යනවා. ඊට පොඩ්ඩක් එකඟ වුණාට පස්සේ අර දැනෙන දේත් එක්ක ඉන්න. ඊට තැහැල්ලුවෙන් උන දැනෙනවා, තද ගැටියක් දැනෙනවා, ඒ තද ගැටියේ ඉන්න. ආයෙ අර තකුරට ඔන්න දාන්න වැඩි පොළවන මේක වීර්යයක් දැනෙනවා. දැන් ගොරෝසු ගැටියක් දැනෙනවා. ඒ ගොරෝසු බවේ ඉන්නවා. ඒ විදිහට හිත හිත රසහලු කරගන්න මේ මුකුත් හානියක් කරලා නැහැ. හොඳයි. හරි අපිට ලිඛිත ප්‍රශ්න අහලා දෙනවා. ඔව්. ගරුතර ස්වාමීන් වහන්සේ හුස්ම නොදැනී ගිය පසු ඊළඟට කළ යුත්තේ කුමක්දයි <laughs> කරුණාවෙන් පහදා දෙන්න අපි අනිත් දවසේ බලමු. මේ තාටිය නොදැනී ඉන්නේ දෙන්නේ. මේ ප්‍රශ්නයක් කරා මම හිතන්නේ ඒක දැනටත් විස්තර වුණා. මේ ඉතින් බලන්නකෝ ඔය ප්‍රශ්න නැවත ඔන්න ඉදිරිපත් කරන්න. ඔය විදිහට අහන්න නැතුව පොඩ්ඩක් ගිය විදිහ පොඩ්ඩක් පියවර ගිය ආකාරය පොඩ්ඩක් විස්තර කරලා අහන්න මේ එක වාක්‍යයක් අහුවම නිකන් අර ලොකු සාකච්ඡාවක් කියන්නේ අර මල්ලෙන් ගහනවා කියලා. ඒතකොට <laughs> ඉතින් මමත් අර මේක මල්ලෙන් ගහලා දානවා. <laughs> හොඳයි. එච්චරයි නේද? ආයෙත් කියන්න ගරු ස්වාමීන් වහන්සේ සැඟවීම වරදක්දෝ සිතුන බැවින් මෙසේ සනිටුමන් කරන්නේ. මීට අවුරුදු 6කට පමණ ඉහතදී යම් අත්දැකීමක් ලැබුණි. ඉන්ටර්නෙට් හරහා එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක් අසා හිත සමාධි වීමත් සමගම ලංකාවට පැමිණ විට උන්වහන්සේව මුණ ගැසීමත් සමගම උන්වහන්සේ මෑණියන් වහන්සේලා වැඩ සිටි ස්ථානයකට මා යොමු කළේය. එවකට මා ධර්මයේ තුල ලදරුවෙකි. මා උපතින් බෞද්ධයෙකු නොවේ. එම ස්ථානයේ මා සති දෙකක් නේවාසිකව ගත කරමි. මා එවිට උන්වහන්සේගේ ධර්මදේශනා තුලින් ධර්ම කරුණු අසා දැනගත්තෙමි. භාවනාවද කළෙමි. එතනදී මාහට කිසිම අභිලාෂයක් ප්‍රාර්ථනාවක් නොවිය. ධ්‍යාන ඵලද මට මතක ආකාරයෙන් මා එවකට දන්නේ නැත. මාහට එවකට අවශ්‍ය තිබුණේ හිත කිලිටි නොවි හැම විටම සතුටින් තබා ගැනීම පමණයි. කාමයේ ලැබෙන සතුටේ කිසිම හරයක් නැති බවත් අසාරවත් දෙයක් පමණක් බව වැටහීමත් සමග මා ධර්මයට යොමු විය. එම සති දෙක අවසාන අවසානයේ ළඟා වෙමින් තිබිය. ද්වාදසකාර චතුරාර්ය සත්‍ය නමින් දේශනාවක මුල් කොටස ඇසීමත් සමගම මම යම් අත්දැකීමක් ලැබුවෙමි. එම අත්දැකීම සමගම ස්වාමීන් වහන්සේගේ අනුදැනුම අනුව එම මෑණියන් වහන්සේ මාගේ අත්දැකීම ගැන විමසන විට ධ්‍යාන පසු කරමින් එම தත්ත්වයට පත් වූ බව වටහා ගත්තෙමි. පසුව භාවනා පසුව භාවිතා බහුලී කතා කිරීමට උපදෙස් දුන්නාය. එය මා අධිෂ්ඨාන කර කර කාර්ය වැඩි කෙරෙමි. අඩු කෙරෙමි. පැය භාගයක් වාහන පිටින පැය භාගයක් කාලා. සිතද මට හරිම සුවදායකය. එදා පටන් ගැඹුරු ධර්මදේශනාවක් අසන විටත් දැස් පියවෙන නමුත් මට දැනෙන්නේ දැස් ඇරගෙන සිටින්නාසේය. නමුත් කිසිවක් නොපෙනේ. සක්මන් පුරුති සක්මන පුරුතිම සමගම සාමාන්‍ය ධර්මදේශනාවකදී පවා දැස් පියාගතොත් ඇවීම දුෂ්කරය. සක්මනේදී පවා එම එම නිසා ඔබ වහන්සේට මෙම ප්‍රශ්නය යොමු යොමු කරේ. මම මේ ගමන අරමුණු අරමුණු කරේ නම් පළමු ධානය මට හොඳට පුරු වුවත් දෙක තුන පට්ටල් කර ගැනීම සඳහා දෙක දෙක මා හුරු කර ඇතිමුත් එක දැන ගැනීම ඇතත් හුරු කර නැත. නිහි ජීවිතයේ තුල කාලය ඊට හරස් වී ඇත. මාහට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක ගත එක කියලා නැත්නම් මාමට ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක ගත හැකි දුක් වරහන් ඇතුලේ භාවනා නොකරන වෙලාවක එය ඕලාරිකය. එය පටන් කර ගැනීමට මා ප්‍රියයි. මාගේ අරමුණේ කුමන හෝ වරදක් ඇත්නම් ඉතා යහපත් යටහත් පහක් ලෙස පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මේ දේවල් වල නම් සඳහන් නොකරන්නේ නම් නෑ. මා විස්තර කර ඇති දේ ඔබ වහන්සේට වැටහෙන්නේ ඇතැයි සිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් අපිට ධ්‍යාන හරහාත් යන්න පුළුවන්. හැබැයි Taman තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ හිත කියන්නේ අපි ධ්‍යානයක් කියලා හිතාගන්නේ සමහර වෙලාවට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධ්‍යාන මට්ටමක්ද එහෙම නැත්නම් අපි හිතින් හදාගත්ත මට්ටමක්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන ධ්‍යාන මට්ටමකදී අපි මේක කරන ධ්‍යාන වගේ මට්ටමකදී ඒක තමයි තේරෙනවා නම් මේ ධ්‍යාන අංග වශයෙන්. අන්න කියන්නේ අරමුණට අනුගත ස්වභාවයක් තියෙනවා. අරමුණක් වශයෙන් කියලා ගන්න අපිටම ආනාපාන සතිය හරහා ගිය කෙනෙක් නම් එතන ආනාපාන සතියේ ප්‍රබලව යන ධ්‍යාන මට්ටමකදී පටිභාග නිමිත්තක් කියලා හොඳට ප්‍රකාශන නිමිත්තක් පහළ වෙනවා ආනාපාන සතිය නිමිත්ත කියලා කියනවා නැත්නම් සමාධි නිමිත්තක් කියලා කියනවා ඉතින් මේ මේ මේ ආනාපාන සති නිමිත්තට හොඳට තමන් රැස ගැනීම, ඒ ඇතුළේ කිඳා ගැසීමක් වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඒ සිද්ධ වුණාට පස්සේ නැවතත් උඩ පිට යන්න වගේ හදනවා ආයෙත් එනවා. යනවා වගේ හදනවා ආයෙත් එනවා. ආයෙත් එනවා. මේ වගේ නැවත නැවත නැවත අරමුණට ඒ හිත විසින්ම නම්මුණ ස්වභාවයක් දෙනවා. අපි ඒකට කටේ කියලා කියනවා. ඊට ඒ අරමුණ තුලම නැදෙනවා. ඒ අරමුණ නිකන් අතගාලා බලනවා වගේ අරමුණේ ඉන්නකොට ඒක ਵਿਚාරය කියලා ඉතින් මෙතන මේ අරමුණක් තුල බොහොම සංසිඳිලා කෙලසුන්ගෙන් තොරව නීවරණ යටපත් වෙලා ඉන්නකොටම නෑ කිසේ හිතේ ප්‍රීති ස්වභාවයක් මතු වෙනවා. කය සැහැල් වෙනවා, කය සතුටක් වෙනවා, ප්‍රීති සුඛ තියෙනවා. එතකොට ඒ අරමුණේම එකඟ වෙලා තියෙනකොට මේ ඒකාග්‍රතාවයක් තියෙනවා. මේ විදිහට අපිට මේ ධානාංග වලින් තමන් ඉන්න මට්ටම සැබෑ ධානයක් දිගට ඔන්න තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන්ව අත්දැකලා බලන්න. මට මෙතන ඉස්සරහට ගන්න බැරි නිසා තමන්ම තේරුම් ගන්න තමන් මේ අත්දකින පරිවිධානයේ දැන් මේ හොඳට පුළුවන් කියලා කියන්නේ ඒකටයි මම මේ විස්තර ටික කියන්නේ. එතකොට මේ පළවෙනි ධ්‍යානය නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ විවිච්ඡය කාමයේහි විවිච්ඡ අවසරෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨම ධ්‍යාන ප්‍රසම්පජ්ජ විහෙරති. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යාන විස්තර කරන්නේ. මේ සියලු කාමයන්ගෙන් අතහැරලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා මේ විතර්කයේ සහිතව විචාරය සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය සහිත අප ප්‍රථම ධානී තමන් බලන්න මේ කියපු දේවල් තමන් මේ අත්දකින අත්දැකීමේ ඉන්නවා දැන් මේ කියපු මට්ටමට යන කියන්නේ තමන් දැනට ඉන්න ධානයට යන්න දැන් කියනවනේ දැන් පුළුවන් කියලා එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් නිකන් පසු විපරමක් වගේ දෙයක් නැත්නම් ඒ ධානයෙන් එළියට ආවට පස්සේ බලන්න මගේ හිතේ මේව දෙයක් දුවනවා අර අරමුණක් යම්කිසි එක හිත එකඟ වෙන අරමුණක් තිබුණා. ඒ අරමුණට හිත නම් වෙනවා වගේ දෙයක්. හිත නැවත දැන් මේකනම් මේකනම් අරමුණ. දැන් මේකෙන් එළියට මේ අතනම් අපේ හිත මේ අරමුණට ආයෙ ගේන. එයා අපි ඌමනාවෙන් ගේනව නෙමෙයි. හිතම ආයෙ එනවා මෙතෙන්. මෙයා එළියට යනවා වගේ දෙනවා ආයෙ මෙතෙන්. එළියට යනවා වගේ දෙනවා ආයෙ මෙතෙන් එනවා. කට මේක තුලම නිකන් අතගදා ඉන්නවා වගේ මේක තුලම හැසිරෙනවා වගේ අන්න ස්වභාවිකුත් තියෙනවා. මෙහෙම ඉන්නකොට දැන් එකම අරමුණක් තුල මේ විදිහට එකඟ වෙලා හිත පවතිනකොට ස්වාභාවිකව හිතේ සතුටක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා. ඉතින් එකඟ බව කියන්නේ මේක ලක්ෂණයක්. ඉතින් ඒක අන්තතාවයක් තියෙනවා. මේ මේ ලක්ෂණ ටික තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. එහෙම තියෙනවනම් අන්න නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් ඉතින් ධ්‍යාන මට්ටමක් කියලා කියන්න පුළුවන් ඉතින්. ඉතින් එහෙම මට්ටමක් තියෙනවා නම් ඒක භාවිතා කරන්න පුළුවන් තමන්ට විපස්සනාව සඳහා. කියන්නේ විපස්සනාව කරන්න රැඳෙන්න පුළුවන් මට්ටමක් වශයෙන් ඒක භාවිත කරන්න වරදන්නේ. හැබැයි ඒක ඉඳගෙන නෙමෙයි විපස්සනා කරන්නේ. ඒක භාවිත කරන තමන්ගේ හිත පවත්වන්න පුළුවන් කෙලස් අඩු කෙලස්ුන් කෙලස් අඩු තැනක් වශයෙන්. එහෙම පවත්වලා ඒකේ ඒකේ ඒ පසුබිමේ ඉඳලා ඊළඟට මේක ඇතුලේ ප්‍රබලව ප්‍රබලව සමාධිගත වෙලා ඉන්නකොට මේක කරන්න බෑ. ප්‍රබල සමාධිගත වෙලා ඉන්නවනම් ඒකේ ඊට මෙහාට එන්න වෙනවා. උපචාර මට්ටමට එන්න වෙනවා. එවිලා තමයි බලන්න තියෙන්නේ ඔන්න මේ අවස්ථාවේදී මට ප්‍රීතියක් දැනෙනවද? එතකොට ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද දුර වෙලා යන්නේ? ඒක මොන මොන හේතුන් නිසාද හටගන්නේ? අන්න කියලා බලද්දී විපස්සනා දෘෂ්ටි කෝණයෙන් තමයි අපි මේ දැනෙන ප්‍රීතිය බලන්නේ. දැන් සුඛය දැනෙනවා ඒකත් ඒ විදිහට බලනවා. දැන් හිතට වෙන මොනවා හරි අරමුණු වෙනවනම් ඒ අරමුණු දිහා බලනවා. ඒ අරමුණු දිහා බලමලා ඔන්න ඒ අරමුණක් වෙනස් වෙන හැටි, හට ගන්න හැටි, අයින් වෙලා යන හැටි. එහෙම එහෙම බලන්න බලන්න බලන්න බලන්න අන්න විපස්සනා මොහොතකින් භාවනාව දැන් හැසිරෙනවා. දැන් අපේ සමතය, හොඳට සමතය භාවිතා කරනවා විපස්සනාවට යෙදෙනවා. ඒක විදිහට යන්න පුළුවන්. දැන් මේ කරුණු බලලා පරීක්ෂා කරලා තමම භාවනා කරලා මට වාර්තා කරන්න. ඒකට අපි බලමු මේ කොහොමද උදව් කරන්න පුළුවන් කියලා. හොඳයි එහෙනම් මම හිතන්නේ අද පැය තුනකදී 30ක් වගේ කාලයක් අපි සාකච්ඡාවට යොමු වෙලා තියෙනවා. මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. තව ඉතින් අපිට දවස් 5ක වගේ කාලයක් තියෙනවා. ඒ නිසා මේ ඉදිරි කාලයත් ඉතාම උනන්දුවෙන් මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා උත්සාහත් වෙන්න. තමන් භාවනාවේ යෙදিলা ඒ ලබන අත්දැකීම් ඉදිරිපත් කරන්න. එතකොට ඒ අනුව අපිට මේ පුළුවන් උදව්වක් කරන්න උත්සාහත් වෙන්න. අර මේ එහෙම නැතුව නිකන් පොදුවේ හුරුවොත් ඉතින් ටිකක් අමාරුයි උත්තර දෙන්න. තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ඉදිරිපත් කරනවා. පෞද්ගලික අත්දැකීම් ඉදිරිපත් කරාම අපිට පුළුවන් මේ ඒ ඒ තැන අත්දැකපු ආකාරය අනුව යන උපදෙස් දෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ විදිහට උනන්දු වෙලා ඉදිරි කාලයක් මේ බණ භාවනා කටයුතු සාර්ථක කරගන්න සියලු දෙනාටම අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.